තෙරුවන් සරණයි හැම දිනටම තෙරුවන් සරණයි අද සුපුරුදු පරිදි සවනට සිසිලස යුරෝපා කල්යාණ මිත්‍රන් හා ලෝකේ සිටින අනිත් කල්යාණ මිත්‍රන් සමග එක්වී කරන දහම් සාකච්ඡාවටයි අදත් අපි සම්බන්ධ වෙන්නේ අද 2016 ජූලි මාසයේ 10 වෙනි ඉරිදා සුපුරුදු පරිදි අපේ ශ්‍රී ලංකාවේ සිට අප කෙරේ මහත් අනුකම්පාවෙන් ධර්ම කරුණු මත කර දීම සඳහා සහභාගී වෙනවා පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් දයන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සවනට සිසිලස වෙනුවෙන් ඊ타මත්ම ගෞරවයෙන් පාද නමස්කාර කොට පිළිගන්නවා අපි දන්නවා ඔබ වහන්සේ අපිට පසුගිය කාලයක් පුරාම සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් නොයෙකුත් කරුණු ගැන හැර දැක්වුවා ඒ භාවනා කොයි ආකාරයෙන්ද වඩන්නේ කියලා අද තරමක අලුත් සමාජිකයන් කොටසකුත් අපිට සම්බන්ධ වෙලා ඉන්නවා ඒ ඒ නිසාත් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හැකියාවක් තියෙනවා නම් කෙටියෙන් මුල් කරුණු ටික ආවරණය කරලා අද අදට නියමිත කොටසට අපි එළඹෙමු කියලා ස්වාමීන් වහන්සේ එහෙමනම් ඔබ වහන්සේට මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරමින් නවතින්නම් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සන්ති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වේදනාව සම්බන්ධ කරගෙන දේශනා කොට වදාළ දෙවන සතිපට්ඨාන ධර්මයයි අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා වන්නේ නමුත් ආගන්තුක ධර්ම ශ්‍රවණලාභී පිරිසක් මේ ධම්සභා මණ්ඩපෙට එකතු වී සිටින නිසා ඒ අයගේ ධර්මඥාන අවදි වීම පිණිසත් ඒ වගේ නොඇසූ අයගේ ධර්මඥාන අවදි වීම පිණිසත් ඇසූ අයගේ ධර්මඥාන වැඩි දියුණු වීම පිණිස අපි මේට පෙර දේශනා කළ කායානුපස්සනා සතිපට්ඨාන අන්තර්ගතයේ පිහිටි කර්මස්ථානයන් ගැන කෙටි විස්තර කර දීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං යම්කිසි යෝගාවචරයේ කෙලස් තවන වීරියෙන් යුක්ත සිහිය සහ නුවණ ඇති ඒ වගේම මේ කය ගැන තිබෙන යම් බැඳීමක්, ඇලීමක්, දෝමනස්සයක්, ගැටීමක් වේ නම් මේ කියන සියලුම දේවල් මගහරවා ගැනීමේ චේතනාවෙන් කයට අනුව සිහිය පිහිටුවාගෙන කායානුපස්සනා භාවනාව යෙදෙනවා. මේ කායානුපස්සනා භාවනාව කියලා කියන්නේ විශේෂයෙන්ම මේ අපේ රූප කය අරමුණු කරගෙන මේ රූප කය දිහා බලාගෙන මේ රූපකයම අනුස්මරණය කරමින් රූපකය උපකාර කරගෙන වඩන භාවනා ක්‍රම තමයි කායානුපස්සනා කියලා කියන්නේ. දැන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී පළමුවෙනි කායානුපස්සනා කර්මස්ථානයේ හැටි පැහැදිලි කොට වදාරන්නේ ආනාපාන සති දේශනාවයි. දැන් බලන්න යම් කිසි කෙනෙක් ඊ타මාත්ම සුදුසු ස්ථානයක් විවේකයට නැත භාවනාවට සුදුසු තැනකට ගිහිල්ලා ඒ තමන් භාවනාවට අවශ්‍ය වෙන බද්ධ පරියන්කෙන් වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන හිසත් සමග නාසිකාග සිහිය පිටුවාගෙන ස්වභාවික වූ හුස්ම මත සිහිය පිටුවා ගන්නවා. එහෙමනම් බලන්න කෙනෙක් මේ ආනාපානසති භාවනාව කියලා කියන්නේ කාය නිශ්රිත භාවනාවක්. තමන්ගේ අවධානයක් තිබුණත් නොතිබුණත් මේ හුස්ම කියන එක ස්වභාවයෙන්ම පවතින දෙයක්. එහෙමනම් හුස්ම නවතින යම් දවසකද අපි වතුරට ගෙලෙන්නේ යම් දවසකද මරණයට පත්වන්නේ යම් දවසකද චතුත්ථ ධ්‍යාන සම්වාදින්නේ යම් දවසකද අපි නිරෝධ සමාපත්තියට සම්වාදින්නේ අන්න එදාට තමයි හුස්ම නැවතීමක් සිද්ධ වන්නේ. එහෙමනම් මේ කියන අවස්ථාවන්ට අපි කිසිම කෙනෙක්පත් වෙලා නැත්නම් අපේ අවධානයක් තිබුණත් නොතිබුණත් මේ හුස්ම රැල්ල කියන එක ආස්වාස පාස්වාස වැඩ කරනවා. එහෙමනම් මේ ස්වභාවයෙන්ම ගමන් කරන ආස්වාස ප්‍රස්වාස නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපි නැවැත්තුවොත් ඒක බාධාවක්. වමනාවෙන් ගත්තොත් බාධාවක්. නමුත් මේ ස්වභාවිකවම ආස්වාස් ප්‍රස්වාස වැඩෙන මේ හුස්ම රැල්ල මත කෙනෙකුට සිහිය පිහිටුවා ගන්න පුළුවන් නම් ඒ සිහිය පිහිටුවා ගනිමින් ආස්වාස නම් ආස්වාස ප්‍රස්වාස නම් ප්‍රස්වාස හුස්ම ගැනීම නම් ගැනීම හෙලීම නම් හෙලීම කියලා මේ හුස්ම රැල්ල මත සිහිය පිහිටුවාගෙන ඉන්නවා නම් මෙන්න මේක තමයි ආනාපානසති භාවනාවේ මූල කර්මස්ථානය. එහෙමනම් මතක තියාගත යුතු වෙනවා නාසිකා අගත් උඩුතලත් කියන මේ ප්‍රදේශයේ තුල Taman සිත් තියාගන්න. මේ හුස්ම රැල්ල මත සිහිය පිහිටුවා ගැනීමට අපි කියන සති නිමිත්ත පවත්නවා කියලා. තවදුරටත් මේ සති නිමිත්ත පැහැදිලි කර දෙනවා මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට එතම යෝගාවචරයන්ට හුස්ම රැල්ල වදින තැනක් ඒ වගේම පිරිමැදෙන තැනක් තේරෙනවා මේ වදින පිරිමැදෙන තැන හිත තියාගෙන එතන හරියට ගේට්ටුවේ මොරකාරයෙක් වගේ ඉඳගෙන බලාගෙන ඉන්න හුස්ම රැල්ල දිහා. මෙන්න මේ හුස්ම රැල්ල වදින තැන, පිරිමැදෙන තැන හිත තියාගැනීම සති නිමිත්ත කියලා කියන්නේ. එහෙමනම් තේරුම් ගත යුතු වෙන මේ සති නිමිත්ත හොඳින් පිහිටුවාගෙන භාවනාව දියුණු කර ගැනීම තමයි මෙතනදී වැදගත් වන්නේ. ඒ වගේම ආනාපානසති භාවනාව දියුණු කරන අවස්ථාවේදී තමන් තුළ තිබෙන්න ඕන ශ්‍රේෂ්ඨ ගුණධර්ම දෙකක් තිබෙනවා. ඒ බව බුදුරජාණන් වහන්සේ සත් ආනාපාන සති සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේදී පැහැදිලි කොට වදාරනවා න බික්ඛවේ මොට්ටා සතිස්ස අසම්පජානස ආනාපාන සතින් වදාමි මහණෙනි සිහිය සහ නුවණ දොරවල යෝගාවචරයාට මම ආනාපානසති භාවනාව අනුදැන වදාරන්නේ නැහැ. එහෙමනම් මෙතෙන්ද වැදගත් වෙනවා සිහියයි නුවණයි කියන මේ ආයුධ දෙක හොඳට මොහත් වෙලා තිබෙන්න ඕනේ. ආයුධ සන්නද්ධ සෙවලෙක් යුද්ධයකට යන්නා වගේ මේ සිහි නුවණ දෙක මොහත් කරගෙන තමයි අපි බල සම්පන්න කරගෙනයි මේ ආනාපානසති භාවනාවට පිවිසෙන්නට ඕනේ. එහෙමනම් සිහිය සහ නුවණ දුර්වල කරගන්න නැතිව ශක්තිමත් කරගෙන මේ හුස්ම රැල්ල තුළම ඉන්ද්‍රිය ධර්මයන් බොජ්ජංග ධර්මයන් සම කරගනිමින් නීවරණ ධර්මයන් නූපදවා ගනිමින් හිත බාහිර අරමුණක් කරා නොයාමින් උත්සාහයකින් උනන්දුවෙන් යුක්තව භාවනා අරමුණ හොඳට කර්මඤ්ඤ කළ යුතුයි පරිකර්ම කළ යුතු වෙනවා එහෙමනම් බලන්න මේ යෝගාවචරයා එනාසිකාග සිහිය පිහිටුවාගෙන මේ ස්වභාවික හුස්ම රැල්ල දිහා බලන්නේ. ඕමනාවෙන් හුස්ම ගන්නෙ නෑ. ඌමනා හුස්ම පාලනය කරන්නේ නැහැ. ඒ වගේම Tamanට ඕන ඕන විදිහට මේ හුස්ම නවත්ත ගන්නෙ නැහැ. ඒ වගේම Taman හුස්ම රටේ පිටිපස්සේ ගමන් කරන්නේ නැහැ. ඒ වගේම ආස්වාස වේලා ප්‍රස්වාසය තන්නේ නැහැ. ප්‍රස්වාස වල ආස්වාසය තන්නේ නැහැ. එහෙමනම් වර්තමාන වශයෙන් Tamanට ලැබෙන මේ හුස්ම රටල තුල සිහිය පිහිටුවාගෙන ඉන්නකොට මේ යෝගාවචරයට තේරෙන නැත්නම් වෙලාවට දීර්ඝ හුස්ම රටල යනවා. සමහරක් යෝගයෙන් කෙටි හුස්ම රැල්ලක් තේරෙනවා. මේ උමනාවෙන් කරන දේවල් නෙමෙයි. Taman ස්වභාවයෙන්ම ඉන්නකොට ස්වභාවිකවම තේරෙනවා දීර්ඝ සහ කෙටි හුස්ම රැල්ල. මේ දීර්ඝව තේරෙන දීර්ඝයකේ තේරුම් ගන්නවා, කෙටි නම් කෙටි කියලා වටහා ගන්නවා. ඒක ආස්වාස් ප්‍රස්වාස් සිහියම තමයි මේ යෝගාවචරය කටයුතු කරන්නේ. ඒ වගේම තවදුරටත් මේ යෝගාවචරය එසේ හිත පිහිටුවාගෙන යන අවස්ථාවේදී මේ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ හුස්ම රැල්ලේ මුල මැද අග කියලා අවස්ථා තුනක් මේ මුල මැද අග කියලා කියන්නේ පින්වතුනි මේ හුස්ම රැල්ල ආරම්භ වන දිහා මැද මේ හුස්ම රැල්ල යන ආසය අග කියන්නේ මේ ආමාශය නැත උදරය නෙමෙයි ඒක නෙමෙයි මෙතන අපි මුල මැද අග කියලා කියන්නේ අර නාසිකා අගත් උඩු තුලස් කියන ප්‍රදේශයේ දුර සම්පූර්ණයෙන් හුස්ම රැල්ල දකින්න පුළුවන් අර හරියට පුංචි බටයකින් නැත්නම් අර බටයක් ලෙපට දාපුවාම ඒ උණ බටයෙන් පුංචි දුමාර නැගෙනවා නේද? එන් ඒ වගේ දුමාරයක් යන ආකාරයට Tamanට තේරුම් ගන්න පුළුවන්, පෙනෙන්න පුළුවන් මේ හුස්ම රැල්ල. මෙන්න මේක තමයි සම්පූර්ණ හුස්ම රැල්ල දකිමින් ආස්වාස කරනවා, ඒ වගේ දකිමින් ප්‍රස්වාස කරනවා කියලා කියන්නේ. ඒ වගේම තවදුරටත් මේ යෝගාවචරයා හුස්ම රැල්ල සිහිය පිහිටුවාගෙන ඉන්නකොට පුදුමාකාර සංසිඳීමක් තේරෙන මුළු කයම සංසිඳෙනවා මුළු සිතම සංසිඳෙනවා තමන් ඉන්න තැන තමන්ට තේරෙන්නේ සම්පූර්ණ මේ ලෝකයෙන් ගලවලා වෙනත් ලෝකයකට තමන් දැම්ම වගේ. කවුරුත් නැති තැනක තමන් ඉන්නවා වගේ පුදුමාකාර නිදහස් ජීවිතයක් ලැබෙනවා. පුදුමාකාර සාන්ත ජීවිතයක් ලැබෙනවා. ඒක පුදුමාකාර සාන්ත පැවැත්මක් ලැබෙනවා. මෙන්න මේක තමයි මෙතනදී අපි කියන්නේ එහෙමනම් මේ ආනාපානසති භාවනා ක්‍රමක්‍රමෙන් දියුණු කරගෙන දියුණු කරගෙන පියවරෙන් පියවර මේ යෝගාවචරය ඉදිරියට පියමන් කරනවා කියන වගේ. එහෙමනම් මෙන්න මේ කියන ආනාපානස්ති භාවනාව දියුණු කරගන්න පුළුවන් නම් මේක තමයි කායානුපස්සන භාවනාවේ පළමු කර්මස්ථානය. ඉතින් මා මේ කෙටි මතක් කර දෙන්න සමත වශයෙන් විතරක් විදර්ශනා වශයෙන් නෙමෙයි. ඊළඟට මේ ආනාපානස්ති භාවනාව දියුණු කරගෙන යනකොට මේ යෝගාවචරයට පුරන් එරියාපත මනසිකාර පුරුදු වෙන්න. එරියාපත මනසිකාරය කියලා කියන්නේ වර්තමාන අරමුණෙන් වර්තමානෙන් තමන්ගේ කය දිහා බලාගෙන ඉන්නවා. තමන් අතීතයේ තමන් යන්නේ නැහැ හිත අරගෙන අනාගත හිත අරගෙන යන්නේ නැහැ. වර්තමාන මොහොතේම තමන් හිත පවත්වා ගන්න. කොහොමද වර්තමාන මොහොතේ පවත්වා ගන්නේ? මේ වර්තමාන තමන් ඉන්නවනම් ඉන්නවා ඉන්නවා කියන හැඟීමෙන් ඉන්නවා. ඇවිදිනවනම් ඇවිදිනවා ඇවිදිනවා කියන හැඟීමෙන් ඇවිදිනවා. ඒ වගේම තමක් ඒ වගේම අතක් ඔසවනවන ඔසවනවා කියන හැඟීමෙන් ඒ වගේම නිදා ගන්නවා නිදා ගන්නවා කියන හැඟීමෙන් වාඩි වෙනවා වාඩි වෙනවා කියන හැඟීමෙන් මේ සතර ඉරියව්ව දිහා බලාගෙන මේ යෝගාවචරය තමන්ගේ කය තුළම හිත පිහිටුවා ගන්නවා. ඒ කියන්නේ භාවනාවට වාඩි වුණාට පස්සේ වාඩි වෙලා හිසේ පටන් පාදාන්තයේ දක්වාම තම වාඩි වෙලා ඉරියව්ව දිහා මනසිකාර කරනවා. හිට ගන්නවා නම් හිතේ නම් පාදාන්තයේ දක්වා පාදාන්තේ පරහිස දක්වාම තමන් සිටගෙන ඉන්න ඉරියව්ව දිහා බලාගෙන ඉන්නවා. ඇවිදිනවා නම් හිතේ නම් පාදාන්තේ පාදාන්තේ පරහිස දක්වාම මේ ඇවිදීමේ ඉරියව්ව දිහා බලාගෙන ඉන්නවා. තමන් සැතපෙනවා නම් අර සැතපෙලෙන ඉරියව්ව දිහා බලාගෙන ඉන්න. මෙන්න මේ සතර ඉරියව්ව දිහා බලාගෙන තමන් සිහිය පිහිටුවා ගන්න තමන්ගේ කය තුළම මේක තමයි ඉරියාපත මානසිකාරය කියලා අපි කෙටියෙන් පැහැදිලි කර දෙන්නේ. ඉතින් අර යෝගාවචරයන්ට පුළුවන් මේ ඉරියාපත භාවනාව දියුණු කරගන්න ගමන් චතු සම්පජඤ්ඤ භාවනාව දියුණු කරගන්න. දැන් ඉරියාපත භාවනාවට ඉරියව් හතර විතරයිනේ. චතු සම්පජඤ්ඤ කියලා කියන්නේ ඒ ඉරියව් අතරේම පිහිටි කුඩා කුඩා සෑම ක්‍රියාවකටම හිත යොමු කරනවා. ඒ කියන්නේ අපි සමහරක් වෙලාවට අපි සමහරක් වෙලාවට ඉදිරියට යනවා නම් ඉදිරියට යනවා යනවා කියන හැඟීමෙන් ආපසු එනවා නම් ආපසු එනවා එනවා කියන හැඟීමෙන් ඒවා අතක් ඔසවනවා ඔසවනවා ඔසවනවා කියන හැඟීමෙන් අතේ පහළට හෙලනවා නම් පහළට හෙලනවා හෙලනවා කියන සිහිය ඒ වගේම සමහරක් වෙලාවට ඇඳුමක් අඳිනවා නම් අඳිනවා කියන සිහිය. ඇඳුමක් ගලවනවා නම් ගලවනවා කියන සිහිය. ඒ වගේම වැසිකිලි කැසිකිලි යනවා නම් වැසිකිලි කැසිකිලි යනවා කියන සිහිය. ඒවාගෙන් තවත් කෙනෙක් කතා කරනවා කතා කරනවා කියන සිහිය. ඒ වගේම තමන් ආහාර පාන ගන්නවන ආහාර පාන අනුභව කරනවා කියන සිහිය, උයනවා කියන සිහිය. මේ හැම දෙයක්ම වර්තමාන වශයෙන් තමන්ගේ ජීවිතයට තමන් අනුගමනය කරන පවත්වන සෑම ඉරියව්වක් එහෙම සිහි නුවණ පිහිටුවා ගන්න. සිහිය විතරක් නෙමෙයි සිහියයි නුවණයි දෙකම එකතු කරගෙන මේ එළියව දිහා අර කුඩා කුඩා එළියව මාත්‍රයන් පහොඳට විමසිල්ලෙන් බලමින් සිහිය පිහිටුවා ගැනීම තමයි චතු සම්පජඤ්ඤ භාවනාව කියලා කියන්නේ. ඒතකොට මේ යෝගාවචරයාට තමන්ගේ කය දිහාම බලාගෙන තමයි මේ කියන භාවනා කමටහන් දිනු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් තවදුරටත් මේ යෝගාවචරය උත්සාහවත් වෙනවා නම් මේ චතු සම්පජඤ්ඤ භාවනාව ගැඹුරෙන් වටහා ගනිමින් ගැඹුරෙන් දියුණු කර ගනිමින් ඉදිරියට පියමන් කරනකොට මේ යෝගාවචරයට දකින්න පුළුවන් මේ ශරීර කෝඩුව සකස් වෙලා තිබෙන්නේ මොන වගේද කියලා. මේ ශරීරය සකස් වෙලා තිබෙන්නේ රත්තරන්, රෙදි, මුතුමැණික් වගේ වටිනා වස්තුන්ගෙන් නෙමෙයි. ඒ වගේ සුදු හඳුන්, රත් හඳුන් වගේ දේවල් නෙමෙයි. අපි මොනතරම් සෙන් පවුඩර් දාලා හැඩ වැඩ කරගත්තත් මේ ශරීරය සකස් වෙලා තිබෙන්නේ නිතර නිතර මේ ජරාව, වැగిරෙන නිතර නිතර දෝවිලි, වැగిරෙන නිතර නිතර අසෝචි බවට පත් වෙන කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හෘද අක්මාව දලම්බුව ඇල්ලදිව පපුමස ආදී කොට ඇති කොනපු කොටස් 32ක් එකතු වෙලා සකස් ශරීරයක් කියන එක අන්න ශරීරය දිහා බලනවා එතකොට අර වාඩි වෙලා නිරියව දිහා බලාගෙන ඉනකොට මේ යෝගාවචරයා කේසා කේසා කේසා කියලා තමන්ගේ කෙස් අරමුණු කරනවා ඒ කෙස් අරමුණු කරගෙන හිතෙන් හොඳට කෙස් පිරිබදිනවා ලෝමා ලෝමා කියන ශරීර ලෝම අරමුණු කරනවා. නකා නකා කියන ඒවක් නියපොතු අරමුණු කරනවා. දන්තා දන්තා කියන දත් අරමුණු කරනවා. ඒ වගේම තචෝ තචෝ කියලා හම අරමුණු කරනවා. ඒ වගේ මන්සං මන්සං ලබ්භ්‍යන්තරදී මේ මස් අරමුණු කරනවා. ආහාර අරමුණු කරනවා. යට අරමුණු කරනවා. ඉතින් අභ්‍යන්තරේ පේන්නේ නැත්නම් බාහිරින් පේන මේ කෙස්ලොම් නියදත් අරමුණු කරමින් එහි තිබෙන පිළිකුල මෙනෙහි කරන ගමන් මේ යෝගාවචරයට පුළුවන් කන් වලින් කලාඳුරු, ඒවා ඇස් වලින් කබ, ඒ වගේම කඳුළු, ඒ වගේම සෙමසොටු, කෙල, දාඩිය, මල මූත්‍රා, වරුණු තෙල් ආදී මේ නොයේ ජරාව, අපවිත්‍ර දය, අසුබ දය ශරීරයෙන් බැහැර වෙලා ඉවත් වෙන ආකාරය දකිමින් මේ පිළිකුල මානසිකාර කරන්න පුළුවන් පටිකුල මානසිකාරය එක දිගට පවත්වා ගන්න පුළුවන්. ඉතින් මේ යෝගාවචරය ක්‍රමක්‍රමයෙන් තමන්ගේ මේ ශරීරයේ තිබෙන මේ පිළිකුල් ස්වභාවය දකිමින් මේ පිළිකුල් බව වටහා ගනිමින් ඉදිරියට ගමන් කරමින් මේ පිළිකුල් ස්වභාවය එක්කම ම සකස් වෙලා තිබෙන මොන වගේද? ම සකස් වෙලා තිබෙන්නේ මුලින් කිව්ව රත්තරන් රෙදි මුතුමැණික් නොවන්නාසේ නම් මේ සකස් වෙලා තිබෙන්නේ ඊ타මාත්ම සෙවුම් වශයෙන් දෙන පරමාර්ථ දකිනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූපයන් සකස් වෙලා තිබෙන ශරීරය. එහෙමනම් මේ ශරීරයේ තියෙන පටවි ලක්ෂණය බලනවා. ආපෝ ලක්ෂණ බලනවා. තේජෝ ලක්ෂණ බලනවා. වායෝ ලක්ෂණ බලනවා. මේකේ පටවි ලක්ෂණ කියලා කියන්නේ තද බව. දැන් උදාහරණයක් අපි ගත්තොත් මේ යෝගාවචරයට පුළුවන් තමන් වාඩිල නිර්යවදිය බලාගෙන ඉන්නකොට තමන්ගේ ශරීරය සම්පූර්ණයෙන් පොළවට තද වෙලා තියෙනවා. ඒ වගේ අත් දෙක පාදයෙන් තද වෙලා තිබෙනවා. මේ තද වෙලා තියෙන ලක්ෂණ දිහා බලාගෙන තද බව, තද බව, තද බව කියලා මෙනෙහි කරමින් තද ලක්ෂණ ප්‍රකට කරගන්න. ඒ වගේ මේ ශරීරය දිහා බලනකොට මේ ශරීරයේ ඇඳුමට ශරීරය ඇලිලා තිබෙනවා, ඇලිලා තිබෙනවා. ඒ වගේම කොහෙන් කොහෙන් බැලුවත් මේ දාඩියත් එක්ක මුළු ඇඟේම ඇලීමක් තේරෙනවා. මේ ඇලෙන ලක්ෂණ දිහා දකිමින් ඇලීම ඇලීම ප්‍රකට කරගනිමින් මේ ඇලෙන ලක්ෂණ ප්‍රකට කරගන්නවා. ඒ වගේම ශරීරයේ අභ්‍යන්තරය තුල සමහරක් වෙලාවට ඇඟේ උෂ්ණත්වයක් අපට තේරෙනවා. මේ උෂ්ණත්වය දිහා බලමින් උස්නේ උස්නේ නැත්නම් උණුසුම උණුසුම නැත්නම් කියලා මෙනෙහි කරමින් අර උණුසුම ලක්ෂණ ප්‍රකට කරගන්නවා. ඒ වගේම ශරීරය හැදියා බලනකොට බාහිරෙන් වාතය ඇවිදින් තෙරපන ගතියක්, තද කරන ගතියක් අපට තේරෙනවා. ඒ විතරක් නෙමේ අභ්‍යන්තරගත වෙන මේ හුස්ම රැල්ලම නිසා මේ ඇතුළට පිටට පිටවීම අර පිම්බීම හැකිලීම වගේ මේ සමුදිරණ ලක්ෂණයක් අපට තේරෙනවා. මේ පිම්බෙනවා හැකිලීමක් තේරෙනවා. මේ ලක්ෂණ දෙක එකක් අපි අරමුණු කරගෙන ඒ තමන්ගේ තෙරපීම තෙරපීම කියලා හෝ සමුදීරණය කියලා හෝ තමන් අරමුණු කරන ප්‍රකට කරගන්නවා. එසේ ප්‍රකට කරගත්තට පස්සේ හොඳට මේ ධාතු ලක්ෂණ හතර ප්‍රකට කරගෙන ප්‍රකට කරගෙන මේකට වැඩි කාලයක් යොමු කරන්නේ නැතුව මේ ධාතු හතරම එකවර වැඩමින් වැඩමින් වැඩමින් මේ යෝගාවචර පසු පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කිය කියා මේ ධාතු මනසිකාර භාවනාව යෙදෙනවා. ඉතින් ධාතු මනසිකාර භාවනාව යෙදෙමින් යෙදෙමින් ඉන්න අවස්ථාවේදී මේ යෝගාවචරයාට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ශරීරය සකස් වෙලා තිබෙන්නේ මොන වගේද කියනවනම් අර පරමාර්ථ වශයෙන් රූප දකින්නට පරමාර්ථ වශයෙන් මේ රූපකය දකින්නට සම්මුති වශයෙන් අපි කතා කරන මේ කෙස්ලොම් නියදත් ආදි සියල්ල යටපත් කරගෙන පරමාර්ථ රූප දකිමින් ඒවා සකස් වෙලා තිබෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ ආදී කොට ඇති මේ භූත රූප සහ උපාදාය රූප නිසා කියමින් මේ යෝගාවචර ඉදිරියට පියමන් කරනවා එසේ ඉදිරියට පියමං කරමින් මේ යෝගාවචරය මොකද කරන්නේ? නැවත නැවතත් තමන්ගේ ඒ ස්වභාවය දකිමින් පරමාර්ථය දකිමින් ඇතම් යෝගාවචරයන්ට පුළුවන් මේ රූප කලාප දෙක දැක දැක අනිත්‍ය දුක අනාත්ම වඩන්න පුළුවන් නැත්නම් ඒ ධාතු ස්වභාවය දකිමින් ඉදිරියට පියමං කරනවා. ඊට පස්සේ මේ යෝගාවචරයා මේ තමන්ගේ ජීවමාන ශරීරය දිහා බලාගෙන ජීවමාන කය අරමුණු කරගෙන මේ වගේ කර්මස්ථාන වඩලා අත්දැකීම් අරගෙන මృత ශරීරයක් දිහා බලා ගන්න මృత ශරීරයක් දිහා බලාගෙන ඉදිමී ගිය ශරීරයක් ඉදිමිලා එක දවසක් ගිය ශරීරයක් ඉදිමී දවස් දෙකක් ගිය ශරීරයක් ඒ වගේම ඉදිමී තුන් දවසක් ගිය ශරීරයක් ඒ වගේම අසෝචි වැගිරෙන ශරීරයක් සත්තු ඒ වගේ නොයෙක් සත්තු ආහාර ආහාර වශයෙන් ගන්නවා කැබිලුර කඩ කඩ කඩ කඩ කන ශරීරයක් අවසානයේ මේ නහර වලින් වෙලිච්ච ශරීරයක් මස් නැතුව ශරීරයක් ඇට පවනා තියෙන ශරීරයක් මේ ඇට සියල්ලක් කැබිල්ලට කැඩි කැඩි කැඩි කැඩි එහෙට මෙහෙට විසිවිලා තියෙන අවසානයේ අට්ටික සංඥාව දක්වාම හිත හොඳට දියුණු කරගන්නවා මේ බාහිර මලකඳක් දිහා බලාගෙන. ඒ බාහිර මලකඳක් සේම තමන්ගේ මේ ජීවමාන ශරීරයත් යම් දවසකදී මේ தත්ත්වයටපත් වෙනවා කියමින් තමන්ගේ මේ ශරීරය දිහා බලාගෙන මේ විදිහට තමන්න පුළුවන් දස නවසීවතික භාවනාවෙන් අසුභ භාවනාව දියුණු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි යෝගාවචරයා තමන්ගේ මේ රූපකය අරමුණු කරගෙන සමත වශයෙන් කර්මස්ථාන වඩන්න පුළුවන් විදර්ශනා වශයෙන් ලබන්න පුළුවන් ඒ වගේම සවිඥාන කසුබ වඩන්න පුළුවන් අවිඥාන කසුබ වඩන්න පුළුවන් මේ නොයේ කර්මස්ථාන කර්මස්ථානයන් සිහි පිටුවාගෙන භාවනාව දියුණු කරගන්නවා නම් ඒ දියුණු කරගැනීමේ ගුණ පිළිවෙත තමයි කායානුපස්සනාව යටතේදී අපි දේශනා කරන්න යෙදුනේ. එහෙමනම් මේ කායානුපස්සනාව සම්බන්ධයෙන් මම කෙටියෙන් මේ අර්ථ විග්‍රහයක් කරේ කාල වේලාවට අනුව නමුත් අපට මේ નિયમિત මාත්‍රිකාවද වේදනානුපස්සනාවයි ඒ වේදනානුපස්සනාව කියලකින් දෙවන සතිපට්ඨානෙ දැන් එහෙමනම් මේ වේදනානුපස්සනා සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා කතංච වික්ඛවේ බික්ඛු වේදනාසු වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ ආදි වශයෙන් මුලින් අපි දේශනා කරා. එහෙමනම් මෙතන කියවෙනවා වේදනානුපස්සනාව කෙලස්තවන වීර්ය ඇති සිහිනුවණති යෝගාවචරයට දියුණු කරගන්න තිබෙන්නේ. කොහොමද දියුණු කරගන්නේ? එන කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. එහෙමනම් මේ ශාසනයේ සසුන්ගත යෝගාවචරය යෝගාවචර භික්ෂුව වේදනාවන්හි වේදනානුපස්සනාව දකිමින් කෙසේනම් වාසය කරන්නේද කියන ප්‍රශ්නය තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී නගන්නේ. එහෙමනම් මෙතන වේදනා වේදනා කියන වචනයත් එක්ක අපි දීර්ඝ අර්ථ විග්‍රහයක් කරන්නට ඕනේ මේ වේදනානුපස්සන වඩන්න මත්තෙන්. අපි දැන් බලමු තථාගතයන් වහන්සේගේ නොඑක් දේශනාවන් තුළ මේ වේදනාව කියන විග්‍රහ කරන්නේ කොහොමද කියලා. වේදේ තීති කෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. බුදුරජාණන් වහන්සේ කච්චනීය සූත්‍ර දේශනාවේදී දේශනා කොට වදාරනවා වේදේ තීති කෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති භික්ඛවේ මහණෙනි වේදේ තීති යම් ඒ විඳීමක් වින්දනය කිරීමක් වෙනවද මේ ආස්වාදයක් කරනවද මේ විඳීම නිසා තමයි මේ විඳීම විඳීම තමයි වේදනාව කියලා කියන්නේ එතකොට මේ වේදනාව කියලා කියන්නේ යම් කිසි තැනක යම් අරමුණක් නිසා යම් විදිහට නාම ධර්මයන්ගේ විඳීමක් තියෙනවද ආස්වාදයක් තියෙනවද මේක තමයි වේදනා කියලා කියන්නේ. එහෙමනම් මෙතනදී බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව දේශනා කරන්නේ අර කායානුපස්සනාවෙන් රූප කර්මස්ථාන විග්‍රහ කරලා ඉතිරි සතිපට්ඨාන තුනෙන් නාම කර්මස්ථාන පැහැදිලි කරන්නේ. එහෙමනම් මේ නාම රූප අර්ථ විග්‍රහයක් තමයි මේ සතිපට්ඨානයේ තුළ විග්‍රහ වෙන්නේ. එහෙමනම් අර මුලින් කායානුපස්සනාවේද රූප කර්මස්ථානයේ සවිස්තරව දේශනා කරලා අවසානයේදී මේ නාම කර්මස්ථාන විස්තර කරනකොට පින්වතුනි මේ නාම විදර්ශනාවට යනවනම් කෙනෙක් වේදනාවෙන් පටන් ගන්න පුළුවන් එහෙම නැත්නම් ස්පර්ශයෙන් පටන් ගන්න පුළුවන් එහෙම නැත්නම් විඥාණයෙන් පටන් ගන්න පුළුවන් ඉතින් වේදනාවෙන් පටන් ගන්න පුළුවන් නිසා ඒක වේදනානුපස්සනාව කියලා දේශනා කරනවා ඒ වගේ විඥාණයෙන් පටන් ගන්න පුළුවන් අය චිත්තානුපස්සනාව කියලා පැහැදිලි කරනවා ඒ වගේ ස්පර්ශයෙන් පටන් ගන්න පුළුවන් නම් එය ධම්මානුපස්සනා කියලායි පැහැදිලි කරන්නේ. එහෙමනම් බලන්න බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලි කරනවා අපිට මේ අපේ හිතේ ස්වභාවය තේරුම් ගන්නට නම් හිතේ වැටහීම අවබෝධ ඇති කර ගන්නට නම් අපට පුළුවන් වේදනාවෙන් පටන් අරගෙන මේ භාවනාව දියුණු කරගන්න. එහෙමනම් සිතෙන් පටන් අරගෙන භාවනාව දියුණු කරගන්න. එහෙනම් ස්පර්ශයෙන් පටන් අරගෙන භාවනාව දියුණු කරගන්න. එහෙමනම් මෙතනදී කියවෙනවා වේදනාව ගැන. එන වේදනාව කියන්නේ යම්කිසි විඳීමක්. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තගමෝ කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඉති වේදනා වේදනාව කියන්නේ මේ ආකාරයයි. ඉති වේදනාය සමුදයෝ වේදනාවක් හටගන්න හේතුවක් වෙන මේ ආකාරයට. ඒ වගේ ඉති වේදනාය අත්තගමෝ මේ ඇතුණු වේදනාවක විනාශය, භංග වීමක්, අතුරුදහන් වීමක්, නැතිවීමක් වෙන මේ ආකාරයට. එහෙමනම් අපි තේරුම් ගන්න වේදනාව එකක් තියෙනවා. වේදනාවට හේතුවක් තියෙනවා. වේදනාවක නැතිවීමක් තිබෙනවා. දැන් මේ වේදනාව කියනකොට අපට පුළුවන් වෙන් කරගන්නට කායික හා මානසික වේදනා කියලා. කායික වේදනා මානසික වේදනා. එහෙමනම් යම්කිසි කෙනෙකුට මේ කයට ලැබෙන ස්පර්ශයත් එක්ක කයට යම් වේදනාවක් තේරෙනවා නම් ඒක අපෙන් කායික වේදනා කියලා. ඒ වගේම අපි මේ ඇසෙන් ගන්න අරමුණක් නිසා හෝ කනෙන් ගන්න අරමුණක් නාසයෙන් දිවෙන් ශරීරයෙන් සිතෙම ගන්න අරමුණක් නිසා මානසික වශයෙන් විඳීමක් වින්දනයක් තියනවාද අන්න ඒක තමයි මානසික වේදනාව කියලා කියන්නේ. එහෙමනම් මේ කායික වේදනා කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් සුඛ සහගත සහ දුක්ඛ සහගත කියලා. එන සුඛ වේදනා දුක්ඛ වේදනා කියලා බෙදා ගන්නවා. මේ සුඛ වේදනා කියනකොට කයට සැප ස්පර්ශයක් ලැබීම නිසා ඒ සැප ස්පර්ශය සුවසේ සැප ආස්වාද කරනකොට සැපසේ සැපයි කියලා ගන්නකොට තමයි මේ කියන සැප වේදනාව ඇති වෙන්නේ කායික සැප වේදනාව. ඒ වගේ කායික දුක් වේදනා තියෙන්නේ කොහොමද? ස්පර්ශය කටුකයි අමිහිරි ඒ වගේම අදාන්තයි අවිනීතයි කිය කී. එහෙම නැත්නම් මේ තමන් ලැබෙන ස්පර්ශය නුසුදුසුයි නුසුදුසුයි කියලා මේ ස්පර්ශයට ගැටීමත් එක්ක තමයි කායික දුක් වේදනාවක් හටගන්නේ. එහෙමනම් මේ කායික දුක් වේදනාව ඒ වගේම කායික සුඛ වේදනාව තමයි අපි කායික වේදනාව කියලා වෙන් කරගත්තේ. ඊළඟට දැන් මේ මානසික වේදනාව ගත්තාම මානසික වේදනාව කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. සුඛ වේදනා නැත්නම් සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා. එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනා කියලා. එහෙමනම් මෙතනදී සෝමනස්ස වේදනාව කියලා කියන්නේ මානසික සැප වේදනාව. Tamanට යම්කිසි සැප අරමුණක්, ඉෂ්ඨාරම්මණයක් පැමිණියොත් මේ ඉෂ්ඨාරම්මනේ රසාස්වාද කරන අවස්ථාවේදී තමයි සැප වේදනාව මානසික වශයෙන් පහළ වෙන්නේ. ඒ වගේම අනිත්‍යාරම්මණයක් අපි රසාස්වාද නොකර ගැටීමේ ගැටීමෙන් අරමුණු පිළිගන්නකොට තමයි මානසික දෝමනස්සය ඇතිවන්නේ. ඒ වගේම සමහරක් වෙලාවට ඉට්ඨාරම්මණය, ඉට්ඨ මජ්ජත්තාරම්මණයකදී පිළිගත්තොත් අනුපෙක්ඛා සහගතව සිත් පහළ වෙනවා. ඒ වගේ අනිට්ඨාරම්මණය, අනිට්ඨ මජ්ජත්තාරම්මණයදී පිළිගත්ත සමහරක් වෙලාවට උපේක්ඛා සහගත මානසික වේදනාවන් පහළ වෙනවා. කොහොම නමුත් වේවා මධ්‍යස්ථ අරමුණක් නිසා තමයි උපේක්ෂා වේදනාව හටගන්නේ. හැබැයි මේ හටගන්න වේදනාව ගත්තහම ඉතින් ඒක මානසික වශයෙන් සෝමනස් වේදනාවක්ද, දෝමනස් වේදනාවක්ද, උපේක්ෂා වේදනාවක්ද කියලා අපට තේරුම් ගන්න පුළුවන් අර යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න යෝගාවචරයේකට ඒ ඒ මොහොතේ වර්තමාන වශයෙන් වටහා ගන්න පුළුවන්. අර යෝනිසෝ මනසිකාරයෙන් බැහැර වෙන්න කෙනෙකුට ටික වෙලාවක් ගියාට පස්සේ තමයි තමන් අඬනකොට, වැළපෙනකොට, ශෝක වෙනකොට, දුක් වෙනකොට අන මට මානසික දුකක් ඇති වුණා කියලා වටහා ගන්නවා. ඒ වගේම තමන් සතුටු වෙලා තෘප්තිමත් වෙනකොට අන්න තමන්ට ලෝභ නිසෘත සතුට වේදනාවක් ඇති වුණා තමන් තේරුම් ගන්නවා. ඒ වගේම සමහරක් වෙලාවට තමන් පින්කමක් කරලා ඒ පින්කම දිහා දැක දැක හිත හිත සතුට වෙනකොට අන්න නිරාමිස සතුටක් නිසා නිරාමිස ප්‍රීතියක් ඇති වෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමන් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව බැඳෙන්නෙත් නැතුව මධ්‍යස්තව තමන් කරගත්ත හොඳ දේවල් මෙනෙහි කරනකොට අනුපේක්ෂා වේදන ඇති වෙන. ওই විදිහට ගත්තාම මේ කියන අවස්ථාව අපි තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න යෝගාවචරයට ඒ ඒ අවස්ථාවේදී ඒ මොහොතේ මේ වේදනාව තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ වේදනාවක් ගත්තාම මේ වේදනාවේ ආස්වාදේ තමයි පින්වදින් සැප කියලා කියන්නේ. සැපක් වශයෙන් හෝ සෝමනස්සයක් විදිහට ගන්න එක ආස්වාදේ. ඒ වගේම ආදීනව කියලා ඉක්ුත් වෙන වේදනාව. දැන් තමන්ගේ මේ සැප වේදනාව හැම වෙලෙම තමන්ට තියාගන්න බෑ මේ සැප වේදනාව වෙනස් වෙනවා යන්න බලන ආදීනවය. ඒ වගේම දුක් වේදනාව පහළ වෙනන ආදීනවය. ඒ වගේම දුක් වේදනාවෙන් තව තවත් දරුණු දුක් වේදනා තියෙන ආදීනව. ඒ වගේ මධ්‍යස්ථ වේදනාව හට ගන්නවා ආදීනව. ඉතින් මේ වේදනාවගේ ආදීනව දකිමින් මේ වේදනාවගේ නිස්සරණය කරා ගමන් කරනවා නම් මේ යෝගාවචරයා තමන්ට ඇතිවෙන මේ කායික වේදනාවක් වෙන්න පුළුවන් මානසික වේදනාවක් වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා අනුස්මරණය කරනවද කය ධම්මං කියලා කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසාම විනාශ වෙන්න යන දෙයක් එහම වය ධම්මං කියලා කියන්නේ මොහොතක් මොහොතක් පාසා වැය වී යන දෙයක් මේ වේදනාව කියන්නේ එහම විරාග ධම්මං කියලා කියන්නේ මෙතනදී ඇලෙන්න සුදුසු දෙයක් නෙමේ විරාගයේ පිණසම නොයලීම් පිණිසම ඇතිවන මේ වේදනාව. ඒ වගේම නිරෝධ ධම්මං කියලා කියන්නේ මේ හටගත් වේදනාව දිගට පවතින්නේ නෑ. ඒ හටගත් වේදනාව ඒ මොහොතේ මෙතනම ඒක බිඳි බිඳි යනවා නිරෝධ ධර්මය කියලා වටහා ගන්නවා නම්. ඒ විතරක් නෙමේ මේ වේදනාව අනිච්චං දුක්ඛං අනත්තං විපරිණාමං ඒ කියන්නේ මේ වේදනා අනිත්‍ය වශයෙන් පිළිගන්නවන මේ වේදනා දුක්ඛ වශයෙන් පිළිගන්නවන මේ වේදනා අනාත්ම වශයෙන් පිළිගන්නවන අන්න මේ යෝගාවචරයට පුළුවන් තමන්ගේ හිතේ තියෙන මේ වේදනාව මොන ආකාරයේ වේදනාවක් වුණත් මේ සියල්ලක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම සිඳි සිඳි බිනි බිනි යන අනිත්‍යතාවය දකින්ට දුක්ඛතාවය දකින්ට ඒ තුල අනාත්මය දකින්නට එහෙමනම් බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ වේදනාව කියලා පැහැදිලි කර දෙන්නේ මුකුත් නෙමේ මේ වේදනාව කියලා කියන්නේ යම්කිසි විඳීමක් එහෙමනම් මේ වේදනාව තවදුරටත් පැහැදිලි කර දෙනවා චක්කු සම්පස්සජා වේදනා. ඒ කියන්නේ ඇසෙන් අපි අරමුණක් ගන්නවා මේ අරමුණ රසාස්වාද කරනකොට චක්කු සම්පස්සේ නිසා හට ගන්න සැප වේදනාව. ඒ වගේම ගත්ත අරමුණත් අපි ගැටෙනකොට ඒ වගේ පීඩාවටපත් වෙනකොට හැප්පෙනකොට අන්න චක්කු සම්පස්සේ නිසා හට ගන්න දුක් වේදනාව. ඒ වගේ ලැබෙන මේ අරමුණනේ අපි මධ්‍යස්ථ භුක්ති විඳිනවා. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අන්න අපි තේරුම් ගන්නවා අනු චක්කු සම්පස්සෙන් හටගත්ත උපේක්ෂා වේදනාවක් කියලා. එහෙමනම් බලන්න මේ චක්කු සම්පස්සෙන් ඇසෙන් අරමුණක් අපි ගත්තාම මේ අරමුණේම ඇති කරන අපට සැප වේදනා ඇති කරනවා දුක් වේදනා ඇති කරනවා දුක්ඛම සුඛ වේදනාවන් ඇති කරනවා. ඒ වගේම සෝත සම්පස්සජා වේදනා සෝතය නිසා මේ තමන්ගේ දසවන යොමු කිරීමෙන් ශබ්ද ඇසීමෙන් ඇතිවන වේදනාව සමහරක් වෙලාවට සුඛ සැප වේදනාව වෙන්න පුළුවන් තව සමහරක් වෙලාවට දුක් වේදනාව වෙන්න පුළුවන් තව සමහරක් වෙලාවට අදුක්කම සුඛ වේදනා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඊළඟට ගාහන සංපස්සජා වේදනා මේ නාසය තුල නැත්නම් නාසයෙන් ගන්නව ගන්ධාරම්මණය නිසා ඇතින වේදනාවක් ඒ වේදනාවත් අපට සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාවක් වෙන්න පුළුවන් ඒ වගේ ජීවහා සංපස්සජා වේදනා කාය සංපස්සජා වේදනා මනෝ සංපස්සජා වේදනා කියන මේ අවස්ථාවන් වලදී අපිට පැහැදිලි කර දෙන්නේ එහෙමනම් මේ කියන වේදනාවන්ගේ ස්වභාවය. එහෙමනම් මේ වේදනාව කියන එක හඳුනා ගන්නකොට ඒක නිතරම කාම නිස්ෘත අරමුණක් විදිහට පිළිගන්නවා නම් අපි කියන ගේහ නිස්ෘත වේදනාවක් කියලා. ඒ කියන්නේ ඇලීම් සහගත වේදනාවක් කියලා. තවත් කෙනෙකුට මේ වේදනාව තුළ තම නිස්සරණය දකිනවා. ඒ වගේ නිරාමිත ප්‍රීතියක් අනුගමනය කරනවා. එහෙනම් ඒ වෙලාවේ තියෙන වේදනාවෙදී ගේහසිත ප්‍රේමයේ නෙමෙයි, නෙක්ඛම්ම නිස්ෘත වේදනාව නික්මීම් පිණිස සංසාර ගමනේ සියල්ලන්ගේ ඈත්වීම පිණිස හේතු වන වේදනාවක් බවට පත් වෙනවා. එහෙමනම් මේ කියන වේදනාව දැන් අපි බලමු සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වර්ග කරන්නේ මොන ආකාරයකට කියලා. දැන් පැහැදිලි කර දෙනවා ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති මේ ශාසන යෝගාවචරයා සැප වේදනාවක් විඳින්නේ සැප වේදනාවක් විඳිමි යයි අන නුවණින් මෙනෙහි කරනව නුවණින් දැනගන්නවා ඒ වගේ දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති අන්න දුක් වේදනාවක් හට ගන්නවා ඒ දුක් වේදනාවක් කියලා අන නුවණින් දකිනවා මෙනෙහි කරනවා ඒ වගේම අදුක්කම සුඛං වේදනං වේදියමානෝ අදුක්කම සුඛං වේදනං වේදියාමීති පජානාති. ඒ වගේ මෙදහත් වේදනාවක් විඳිනවා විඳින්මින් තම මෙදහත් වේදනාවක් විඳිනවා කියලා නුවණින් දැනගන්නවා නුවණින් මෙනෙහි කරනවා. එහෙමනම් බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දෙනවා සැප වේදනාවක් දුක් වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් කියලා. දැන් එහෙමනම් මේ පින්වතුන්ට පුළුවන් තමන් තමන් වාඩිලා ඉරියව්ව දිහා තමන් බලාගෙන ඉන්නකොට ඒ හිසේ පටන් පාදාන්තේ පාදාන්තේ පටන් හිස දක්වාම ඒ තමන්ගේ ඉරියව්ව දිහා තමන් බලාගෙන ඉන්නකොට තමන්ට භාවනා අරමුණේ භාවනා කර්මස්ථාන භාවනා කර්මස්ථාන දියුණු කරගෙන ඉන්න අවස්ථාවේදී ඒ වගේම එය තවදුරටත් වටහා ගන්නකොට තවදුරටත් ඒ තුල සිහි පිහිටුවා ගන්නකොට අපට අපට තේරුම් ගන්න පුළුවන් මේ යෝගාවචරයාට තමන්ගේ හිතේ ඇතිවෙන ඒ නැත කයට දැනෙන ස්පර්ශයත් එක්ක යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව දුක් වේදනාවක් නම් ඒ වේදනාව දිහා බලාගෙන වේදනාවක් වේදනාවක් වේදනාවක් කියලා දකිනකොට ඒ දුක් වේදනාව ටික ටික ටික ටික තුනී වෙලා තුනී වෙලා තමන්ගෙන් බැහැර වෙලා යන ආකාරය තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට තමන්ට සැප වේදනාවක් තේරුනොත් මේ සැප වේදනාවත් තමන්ට ඒ වේදනාවක් විදිහට තේරුම් අරගෙන බලාගෙන ඉනකොට මේ සැප වේදනාවපවා වෙනස් වෙලා යන ආකාරය තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ කායික දුක් වේදනාවයි කායික සැප වේදනාවයි අර ඒ බොහොම පහසුවෙන් ඒ වගේම ඊටමත් හොඳින් අපට තේරුම් ගන්න පුළුවන් මේ කයට ලැබෙන ස්පර්ශයත් එක්ක. එහෙමනම් කායික වශයෙන් අපට මේ ලැබෙන ස්පර්ශය සැප වේදනාවක් වුණොත් දුක් වේදනාවක් වුණොත් ඒක භාවනා යෝගියා ඒ භාවනා කරන අවස්ථාවේදී තමන්ට ලැබෙන මේ වේදනාව දිහා දකිමින් වේදනානුපාසනාව යෙදෙන්න පුළුවන්. නමුත් මේ කායිකසෝ කායික වේදනා එසේ වටහා ගත්තත් මානසික වේදනා ඊටත් එහා ගිය ගමනක්. ඒ කියන්නේ මානසික වේදනාව තමයි අර සාමිස සුඛ, निराමිස සුඛ. ඒ වගේම සාමිස දුක්ඛ, निराමිස දුක්ඛ. සාමිස අදුක්කම සුඛ, निराමිස අදුක්කම සුඛ කියලා අපිට බෙදලා දෙනවා. දැන් බලන්න පැහැදිලි වෙනවා. සාමිස සැප වේදනාවක්. දැන් සාමිස සැප වේදනාවක් කියලා කියන්නේ මෙතනදී සාමිස කියන අදහස ගත්තොත් එහෙම චක්කු සම්පස්සයෙන් හටගත්ත ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප අරමුණක් නිසා ඒ අරමුණක එල්බගෙන ඉන්නකොට තණ්හාව ඇසුරු කරගෙන ඇත්තා වූ සාමිත සැප වේදනාවක් අපි විඳිනවා. ඒ කියන්නේ එහෙමනම් බලන්න තේරුම් ගන්න ඕනේ අපි මොකද්ද මේ චක්කු සම්පස්සේ නිසා යම්කිසි ඉෂ්ඨකාන්ත අරමුණක් අපට පැමිණියොත් ඒ අරමුණ තණ්හාව ඇසුරු කරගෙන පහළ වුණා නම් ඒ වෙලාවේ ඇති වුනේ සාමිස සැප වේදනාවක් අන්න සාමන් තමන් එහෙනම් ඒක ලෝභ නිස්ෘත සැප වේදනාවක් කියලා දකිමින් අන්න විඳිමින් තමන් නුවණින් දකිනවා ඒ වගේ සෝත සම්පස්සේ නිසා ඉෂ්ඨාරම්මණයක් අරගෙන ඒෂ්ඨාරම්මනේ එල්බගෙන තණ්හාව ඇසුරු කරගෙන සාමිස සැප වේදනාවක් ඇති වුණොත් එවන් ගාන සම්පස්යෙන් ජීවහා සම්පස්යෙන් කාය සම්පස්යෙන් මනෝ සම්පස්යෙන් ඇතිවීම තමයි මෙතනදී අපි කියන්නේ සාමිස සැප වේදනාවක් කියලා. ඒ වගේම සාමිස දුක්ඛ වේදනාව කියලා කියන්නේ නැත්නම් සාමිස සැප වේදනාවත් එක්කම අපිට තේරුම් ගන්න පුළුවන් නිර්ාමිස සැප වේදනාව මොකද්ද කියලා. නිරාමිස සැප වේදනාව කියලා කියන්නේ මෙතනදී චක්කු සංපස්සේ නිසා හටගනව කුසාසිත. ඒ කියන්නේ රූපාරම්මණය කෙලඹිලා හටගන කුසාසිත. මේ කුසාසිත තුළ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් බල ගැන්විලා තිබෙන්නේ. ඒ නිසාම එතනදී निराமிස සැප වේදනාවක් ඇති වෙනවා. අන තමන් निराமிස සැප වේදනාවක් විඳිමි කියලා යෝගාවචර නුවණින් දකිනවා. ඒකට කියන නිරාමිස සැප වේදනාව කියලා. ඒ වගේ තවදුරටත් සෝත සම්පස්සේ නිසා ඇති වෙනවා මේ ඉෂ්ඨාරම්මණයක් හෝ මජ්ජත්තා ඉෂ්ඨ මජ්ජත්තාරම්මණයක් නිසා කුසාසිත. ඒ කුසාසිත ඇති වුණාට පස්සේ ඒ කුසාසිත අර විශේෂ ඉෂ්ඨාරම්මණය මෙතන වැදගත් වෙනවා. අපේ ඉෂ්ඨාරම්මණය තුල ඇති වෙන මේ කුසාසිත තුල නිරාමිස සැප වේදනා ඇති වෙන ඉන්ද්‍රිය ධර්මයන් සමග. ඒ වගේම ගාහන සම්පස්සේ නිසා, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස හේතු කරගෙන මේ කියන निराமிස සැප වේදනාව අපට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට පින්වතුනි සාමිස දුක්ඛ වේදනාව. සාමිස දුක්ඛ වේදනාව කියලා කියන්නේ මේ යෝගාවචරයා තේරුම් ගන්නවා තමන් අනිෂ්ඨාරම්මණයක් ගන්නව කයට. නැත්නම් රූප චක්කු සම්පස්යෙන් ගන්නව අනිෂ්ඨාරම්මණයක්. අනිත්‍යාරම්මණයක් ගත්තාම මානසික වශයෙන් ඒ අනිත්‍යාරම්මණයේ ගැටීමෙන් පටික නිස්ෘත, දෝමනස්ස නිස්ෘත අන මානසික දුක් වේදනාවක් හටගන්නවා. ද්වේෂ සහගත සිතවිලි පහළ වෙමි. ඒ විතරක් නෙමෙයි සෝත සම්පස්යෙන්, ගාන සම්පස්යෙන්, ජීවහා සම්පස්යෙන්, කාය සම්පස්යෙන්, මනෝ සම්පස්යෙන් කියන මේ අවස්ථාවන්හිදී හැම තැනකදීම අපි අර ඇති කරගන්න දුක් වේදනාවක් මෙන්න මේ දුක් වේදනාව තමයි අපි කියන්නේ සාමිස දුක්ඛ වේදනාව කියලා. හැබැයි මේක ද්වේෂ සහගත ද්වේෂ නිස්ෘත සිත් සමග තියෙන වේදනාවක්. ඊළඟ නිර්ආමිස දුක්ඛ වේදනාව කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ නිර්ආමිස දුක්ඛ වේදනාව කියලා කියන්නේ මෙතනදී චක්කු සම්පස්සෙන් හටගන්නවා අනිත්‍යාරම්මණයක් අමනාප අරමුණක් අප්‍රිය අරමුණක් නිසා එල්බෙලා ඇති කරගන්නවා යම් කිසි අරමුණක්. නමුත් මේක නෙක්ඛම්මී ඇසුරු කරගෙන සිටින නිසා නිරාමිෂ දුක් වේදනාවකින් නිරාමිෂ දුක් වේදනාවක්ද විඳිනවා. ඒ කියන්නේ නෙක්ඛම්මී ඇසුරු කරගෙන කියන ඇලීමක් නැහැ. සමහරක් වෙලාවට දැන් බලන්න Tamanට ඇති වෙනවා යම්කිසි අනිඨාරම්මණයක් එනකොට මේ අනිඨාරම්මණය බව තේරුම් අරගෙන ඒකෙන් අත මිදෙන්න අපි උත්සාහවත් වෙනවා. දැන් Taman දර අනිඨාරම්මණය සමහර මානසික දුකක් ඇති වුණත් ඒ මානසික දුකක් බව දකිමින් ඒ මානසික දුකෙන් නිදහස් වෙන්න උත්සාහවත් වෙනකොට අන්නේ මානසික දුක තම ප්‍රපංච කරගන්නේ නැහැ තමන් තමන්ගේ කරගන්නේ නැහැ අන්න ඒ තුල ආදීනෝ දකිමින් निराமிසව ඒ නැත්නම් අල්ලගන්නේ නැතුව ඒ දුක් වේදනාව දුකක් විදිහට තමන් තේරුම් ගන්නවා ඒ විදිහටම තමයි අපි සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවහා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන අවස්ථාවන්හිදී පවා අපි තේරුම් කරගන්නට ඕනේ ඊළඟට සාමිස අදුක්කම සුඛ එවග නිරාමිස සාමිස අදුක්කම සුඛ වේදනා අපි තේරුම් ගන්නට ඕනේ. දැන් සාමිස අදුක්කම සුඛ කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම චක්කු සම්පස්සයෙන් රූපයක් නැත්නම් අරමුණක් එනවා ඒ රූ අරමුණ ප්‍රියමනාපත් නැ අමනාපත් නැ ඉෂ්ඨ මජ්ජත්තාරම්මනයි හැබැයි මේක නුවණින් තොරව අරමුණ ඇසුරු කරන නිසා සාමිෂ උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. එහෙමනම් කියන්නේ මෙතනදී ලෝභ නිසිරිත උපේක්ෂා වේදනාව තමයි ඇති වෙන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ ලෝභ නිසිරිතව උපේක්ෂා වේදනාව පවති කරගන්න පුළුවන් චක්සු සම්පස්යෙන් සෝත සම්පස්ස ආදී ස්පර්ශයන්ගෙන් ඇති කරගන්න මේ වේදනාව. ඊළඟට නිරාමිස අදුක්කම සුඛය කියලා කියන්නේ එහෙමනම් ඉට්ඨ මජ්ජත්තාරම්මණයක් නිසා කුසල් සිත් පහළ වෙනවා. අර ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් සමග හැබැයි මෙතනදී මධ්‍යස්ත වේදනා උපේක්ෂා වේදනා බලවත් වෙනවා. අන්න ඒ වෙලාවෙදි ඇති වෙන්නේ මොකද්ද? निराமிස අදුක්කම සුඛ වේදනාව. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මෙතනදී අපට මේ කියන සියලුම වේදනාවන් නිසි ආකාරයෙන් තේරුම් ගන්නට, නිසි ආකාරයෙන් වඩා ගන්නට, මෙසේ ආකාරයෙන් ප්‍රගුණ කරගන්නට අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙනවා. ඉතින් මේ කියන්නේ වේදනාව සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ මෙතන ආකාර නවයක් පැහැදිලි කරලා තිබෙනවානේ. එවන මුලින් පැහැදිලි කරා සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියලා. මේ කින වේදනා තුනම සාමිස, නිර්ාමිස කියලා බෙදනවා. සාමිස සුඛ, ඒ වගේම සාමිස සාමිස සුඛ, නිර්ාමිස සුඛ. ඒ වගේම සාමිස දුක්ඛ, නිර්ාමිස දුක්ඛ. සාමිස අදුක්කම සුඛ, නිර්ාමිස අදුක්කම සුඛ කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ වේදනාව බුදුරජාණන් වහන්සේ වර්ග කර තිබෙන්නේ. එහෙමනම් මේ වේදනාව තවදුරටත් මේ යෝගාවචරය දකිනකොට අපට පුළුවන් මේ වේදනාව බෙදා ගන්න පුළුවන්. අතීත වේදනාවක් වෙන්න පුළුවන්, අනාගත වේදනාවක් වෙන්න පුළුවන්, වර්තමාන වේදනාවක් වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික වේදනාවක් වෙන්න පුළුවන් බාහිර වේදනාවක් වෙන්න පුළුවන් ඕලාරික වේදනාවක් වෙන්න පුළුවන් සියුම් වේදනාවක් වෙන්න පුළුවන් ඒ වගේම ලාමක අකුසල් එක හටගන්න හීන වේදනාවක් වෙන්න පුළුවන් ඒ වගේම ප්‍රනීත කුසල් එක වෙන්න මේ ප්‍රනීත වේදනාවක් වෙන්න පුළුවන් ඒ වගේම අකුසලයන්ට ගෙන් දුරස්ත වූ වේදනාවක් වෙන්න පුළුවන් අකුසලන සමීපෙච්ච වේදනාවක් වෙන්න පුළුවන් මේ කියන සියලුම වේදනාවන් අනිත්‍ය බව කියන්නේ මොහොතින් මොහොත ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි විනාශ වෙලා යන ආකාරයේ අනිත්‍ය භවය. ඒ වගේම හේතු ප්‍රත්‍යයෙන් හටගත් සංකත භවය. ඒ වගේම හේතු ප්‍රත්‍යයන්ගෙන්ම සකස් වෙලා තිබෙන නිසා පටිච්ච සමුප්පන්න බව. එසේ හටගත් මේ වේදනාව ගෙවි ගෙවි ගෙවි ගෙවි යන බව. ඒ වගේම විනාශ වී වෙනසී යන බව. ඒ වගේම නොරැඳී නොරැඳී යන බව. නිරුද්ධ වෙලා යන බව හොඳට තේරුම් ගන්නව නම් අන්න මේ යෝගාවචරය මේ කිසියම් වේදනාවක් කෙරෙහි ඇලෙන්නෙත් නෑ බැඳෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ අන්න වේදනාව තුළ පිහිටි නිස්සරණය තේරුම් ගන්නවා එහෙමනම් පින්වත්තුනි මේ වේදනාව කියන එක අනිත්‍ය වශයෙන් අපි දකිනවා දුක්ඛ වශයෙන් දකිනවා අනාත්ම වශයෙන් දකිනවා ඒ විතරක් නෙමේ තවදුරටත් මේ වේදනාව දිහා බලමින් වේදනාව කියන්නේ මම නෙමේ වේදනාව කියන්නේ මගේ නෙමේ වේදනාව කියන්නේ මගේ ආත්මය නෙමේ මේ වේදනාව ගැන කලකිරෙන්න පටන් ගන්නවා. කලකිරීමෙන් මේ වේදනාවේ නිස්සරණය සොය සොයා මේ යෝගාවචරය ඉදිරියට පියමන් කරනවා. ඉතින් මෙසේ මේ වේදනාව දුර වේදනාව තුර හිත පිහිටුවාගෙන තවදුරටත් ඉදිරියට ගමන් කරමින් මේ යෝගාවචරය මේ වේදනාව ආධ්‍යාත්මිකව වේදනාව වඩන්නාසේ බාහිර වේදනාව වඩනවා. බාහිර පුද්ගලයන් තුළ ඇතිවෙන වේදනාව තේරුම් ගන්නවා. ආධ්‍යාත්මික වේදනාවත් බාහිර වේදනාවත් ක්‍රමක්‍රමේ මාරුවෙන් මාරු ප්‍රගුණ කරගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ යෝගාවචරය මේ වේදනාවගේ ඇතිවීම හටගන්න ආකාරය තේරුම් ගන්නවා. ඒ වගේ වේදනාවේ නැතිවීම බිඳීම තේරුම් ගන්නවා. ඒ වගේ වේදනාව හට ගැනීමත් බිඳීමත් දෙකම තේරුම් ගන්නවා. එසේ තේරුම් ගනිමින් මේ යෝගාවචරය මේ Tamanට කලින් ඇති වුණු මේ වේදනාවේ ස්වභාවය දකිමින් තේරුම් ගන්නවා. එතකොට මෙතන මම කියලා විඳින කෙනෙක් නෑ වේදනා මාත්‍රයක් විතරක් මේ යෝගාවචර තේරුම් අරගෙන සතිය මනා පිහිටුවා ගන්නවා. මතුමත්ෙහි ගැඹුරු විදර්ශනා ඥාන පහළ කර ගනිමින් මේ යෝගාවචර මේ සියලුම උපාදානයන් අත මිදලා තමන් මේ වේදනාව ගැන නිසි ආකාරයෙන් සිහිය පිහිටුවාගෙන එවසේ නුවණ අවදීන් තියාගෙන මේ වේදනාවේ ගැඹුරෙන් වටහාගෙන මේ වේදනාවේ නිදහස් වන නැත්නම් වේදනාවේ ආදීනව නිස්සාරණ සියල්ලක් දකිමින් මේ යෝගාවචරයා වේදනානුපස්සන ශක්තිමත් දියුණු කරගෙන ඒව මාර්ගයක් කරගෙන ඒ ලෝකෝත්තර අධිගමයන් කරා ගමන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් මම මේ අද දවසේදී මේ වේදනාව සම්බන්ධ කරගෙන දීර්ඝ දේශනාව මේ කෙටි කරන්නේ සමහරක් වෙලාවට මේ සම්බන්ධයෙන් බොහෝ අයට ගැටලු ප්‍රශ්න මතුවෙන්නත් පුළුවන්. නමුත් මේ වගේ අපි සාකච්ඡා කළ යුතුයි. අපිට ඉතින් අර කෙටි වෙලාවක් ඇතුළතම මේ මේ දේශනාව කරේ මොකද තවත් දවසකට මේ වේදනානුපස්සන කර්මස්ථාන රැගෙන යන්න බැරි නිසා තමයි අද දවසේ මේ දේශනාව අවසන් කරන්න තීරණය කරේ කෙටියෙන් නමුත් ඉතින් අපි මේ වෙලාවේදී මේ වේදනාව සම්බන්ධ කරගෙන ඇති කරගත සියලු කුසල ශක්තිය පුණ්‍ය සම්භාරය අපි හැම දිනාටම මේ වේදනාවේ යථා ස්වභාවය දකිමින් මෙහි නිස්සරණය දකිමින් ඒ තමන් බලාපොරොත්තු වන අධිගමයන්ගෙන් අධිගම බෝධි ඥානයන්ගෙන් නිවන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියන මේ හැඟීමෙන් ප්‍රාර්ථනාවෙන් අපි අද ධර්ම දේශනාවෙන් સમાપ્ત කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අභෝපින් මම හිතනවා ඉතාමත්ම පැහැදිලිව ඔබ වහන්සේ අපිට වේදනානුපස්සනාව පිළිබඳව ඒ විස්තර කිරීම කළා. ඒ වගේම අලුතින් සම්බන්ධ වෙච්ච කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් කායानुපස්සනාවේ කොටස් ටිකකුත් කෙටියෙන් මතක් කර දුන්නා. ඔබ වහන්සේට බොහොම පිං. ඔබ වහන්සේට තව කොපමණ වෙලාවක් රැඳී ඉන්න පුළුවන්ද අප සමග ස්වාමීන් වහන්ස? අපිම ටික වෙලාවක් නේ අහන ප්‍රශ්න කමන්නේ. හොඳයි හොඳයි බොහොම පින් ස්වාමීන් වහන්සේ. එහෙනම් මම ගෞරවයෙන් කල්යාණ මිත්‍රන්ට යොමු වෙනවා. අද කරපු සාකච්ඡාව ඇසුරෙන් යම් කිසි දෙයක් තවදුරටත් තේරුම් ගැනීමට අවශ්‍ය නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. වේලාව කල්පනා කරලා ඉක්මනින් ඒ ප්‍රශ්න අසන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සර්වයන් සර්ණයි. පෙරුවන් සරණයි ගරුතර සංඝරත්නය ඇතුළු සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙන් අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ අද අපිට ඇත්තටම මේ සතර සතිපට්ඨානයේ මේ කායානුපස්සනාවත් අපි කාටත් නැවත වතාවක් මන අවබෝධයක් ලබා ගැනීමට දේශනා කරා මම හිතනවා ඒක වඩාත් හොඳයි මට මගේ ප්‍රශ්නේ එතනින්මයි පැන නගින්නේ මම මේ භාවනාව කරන්න පටන් ගන්නකොට එහෙම නැත්නම් ආනාපාන සති භාවනාව කරන්න පටන් ගන්නකොට මට තේරුණා සමහර අවස්ථාවලදී සිත විසිරී ගොස් තියෙනවා කියලා ඉවර වෙලා. ඉතින් මම එහෙම කල්පනා කරලා මෛත්‍රී භාවනාව විනාඩි 10ක් 15ක් වගේ භාවනා කරලා තමයි මම ආනාපාන සති භාවනාවට පටන් ගත්තේ. නමුත් එතනදිත් මට තේරුණා සමහර අවස්ථාවලදී සිත විසිරී යෑමට ඒක උදව් වුණා. තවත් සමහර අවස්ථාවලදී මේක උදව් වුණේ නෑ වගේ මට පේනවා. ඉතින් ඒක නිසා මම යම් කිසි උපදේශයක් බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේගෙන් මේ මෛත්‍රී භාවනාව නැතුව වෙනත් එකක් කළ යුතුද එහෙම නැත්නම් මම තව උදුරටත් මෛත්‍රී භාවනාව වැඩි කාලයක් මේ සඳහා යොමු කළ යුතුද කියන එක මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. සිරුවන් සරණයි. සිරුවන් සරණයි මහත්තයා. දැන් ඔය අපේ පැරණි ආචාර්යන් වහන්සේලා භාවිතා කරන සම්බත්තික කමඨහන කියලා බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබ, මරණ සති කියන කර්මස්ථාන හතරක්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට ආරක්ෂාව පිණිස හිතේ ආරක්ෂාවට කෙලසුන්ගේ නූපදවා ගැනීම පිණිස ආරක්ෂාවට මේ කමඨහන් හතර භාවිතා කරන මූල කර්මස්ථානට කලින් ඒ කියන්නේ දැන් බුද්ධානුස්සති භාවනාව තුළින් අපේ ළඟ ශ්‍රද්ධාව හොඳට පිහිටනවා ශ්‍රද්ධාව බලවත් නැගී හිටිනවා ඒ විතරක් නෙමෙයි බුද්ධානුස්සති භාවනාවේ ශ්‍රද්ධාව ශක්තිමත් කරාසේ මෛත්‍රී භාවනාවේ අර හිතේ ඇතින මේ කේන්තිය තරහ නොරුසන ගතිය යටපත් කරනවා. ඒ විතරක් නෙමේ අසුභ භාවනාවෙන් ඇලීම් බැඳීම් සියල්ල යටපත් කරමින් මරණානුස්සතියෙන් ජීවිත යථා ස්වභාවය ඇති කරමින් Tamanට මේ වීර්ය ගෙන දෙනවා. අර තීන මිද්ද නීවරණ වගේ දේවල් යටපත් කරන කම්මැලිකම උදාසීනකම යටපත් කරලා අපේ හිත ශක්තිමත් කර දෙනවා. ඒක නිසා පැරණි ආචාර්යන් වහන්සේලා ඔය ප්‍රධාන වශයෙන් ආනාපාන සති වැනි කර්මස්ථාන ප්‍රගුණ කරන්න මත්තෙන් පූර්ව කෘත්‍යයක් හැටියට බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබය, මරණ සති කියන කමඨහන් හතරම වඩලා තියෙනවා. සමහරක් අය ඒක සාර්ථකයි. ඉතින් ඒක එකක් නෙමෙයි. පුළුවන් නම් බුදු ගුණ විනාඩි 10ක් 5ක් විතර, ඒ වගේම මෛත්‍රී විනාඩි 5ක් විතර, ඒ වගේම පටික්කුල මනසිකාරයත් මරණානුස්සතිය විනාඩි 5 5 වගේ වඩලා ඉතින් ආනාපාන සති ඉතිරි කාලය තුල වඩන්න. ඒකින් කාලයක් එහෙම ප්‍රගුණ කරාට පස්සේ අපට පුළුවන් ටික ටික ටික ටික අර සතර කමඨාන් වලින් එක එක අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සතර කමඨාන් වඩන කාලය අඩු කර කර ආනාපාන සති භාවනාව මූල කර්මස්ථානයේ නම් ඒක වැඩි වේලාවක් ප්‍රගුණ කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි පුරුදු වෙන්න ඕන. එතකොට අර අපේ හිතේ තියෙන කම්මැලිකම, උදාසීනකම, හිතේ තියෙන උද්දච්ච ගතිය, හිතේ විසිරුණ ගතිය සියල්ලට ඇති වෙලා හිත ක්‍රම ක්‍රමයෙන් හිත තැම්පත් වෙන්න, ශාන්ත වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ක්‍රමය අනුගමනය කරොත් මම හිතන ගොඩක් හොඳයි කියලා. තෙරුවන් සරණයි. බොහෝම පිං පින්වත් ස්වාමින්වහන්සේ. එhmenan මම අනිත් අයටත් මේ කාල වේලාව ලබා දෙන්න නවතිනවා. තෙරුවන් සරණයි. කල්න මිතුරන්ට එකතු වෙන්න පුළුවන්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි එදිනෙදා ධර්ම දාන ලබා දීලා ඒ වගේම මහා සංඝරත්නයට දන් පින් දීලා අපි විශාල සතුටක් මතක් කරමිනුත් සොම්නසක් ලබනවා. මේ වේදනාව ගැන යමක් පැහැදිලි කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි දැන් අපි කරගත්ත කුසලය ඔක ඉෂ්ඨාරම්මනනේ. ඒ ඉෂ්ඨාරම්මණයම අපට තණ්හාවෙන් අල්ලගත්තොත් ලෝභ නිස්ෘත වෙනවා. එතකොට ඒක ලෝභ නිස්ෘත වේදනාව බවටපත් වෙනවා. ඒ ඉෂ්ඨාරම්මණයම නෙක්ඛම්මා අධ්‍යාස කියන්නේ සසර දුකින් අත මිදීම පිණිසයි නිවන් පිණිසයි මේ සියලු දුක්ඛයන් නිදහස් වීම පිණිසයි මම මේ කුසලෙ මෙනෙහි කරන්න කියලා අර කුසාසිත පහල කරගන්නකොට එතන ඇති වෙන निराமிස ප්‍රීතිය, निराமிස සතුට, निराமிස වේදනාව. ඒක නිසා අර තමන් තේරුම් ගන්නට ඕනේ තමන් කරගත්ත පින්කම මෙනෙහි කරන වෙලාවේ තණ්හා නිස්ෘතව මෙනෙහි කරනවද නැත්නම් නෙක්ඛම්ම නිස්ෘත මෙනෙහි කරනවද කියලා. නෙක්ඛම්ම නිස්ෘතව මෙනෙහි කරනවා නම් ඒ වේ එතන වේදනා निराமிස සැප වේදනාවක් තණ්හා නිස්ෘතව ඇති කරගන්නවා නම් ඒ වේදනාවෙදී සාමිස සුඛ වේදනාවක් වෙනවා. එහෙමනම් අපේ වැදගත් වෙන්නේ තණ්හා නිස්ෘතව ලෝභසිතින් හෝ මානසිතින් හෝ වෙනස්සිතකින් මෙනෙහි කිරීම නෙමෙයි කුසලාරම්මණය මට නිවන් පිණිස නැත්නම් මගේ මේ කුසල අවිවර්ධනයේ පිණිස නීවරණ යටපත් කර ගැනීම පිණිස තව තවත් කුසල ධර්මයන් දියුණු කර ගැනීම පිණිස උත්සාහවත් පිණිස තවත් කෙනෙකු උත්සාහයක් ඇති කරවීම පිණිසයි මම මේ මෙනෙහි කරන්න කියන හැඟීමෙන් මෙනෙහි කරනවා නම් ඒ වෙලාවේ නිරාමිෂ සැප වේදනාවක් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස මම හැමෝම වෙනුවෙන් දැන් මටත් දැනගත යුතු ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්ස දැන් අපි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් මේ වේදනා විඳිනවා අපි භාවනාවක් කරනකොට දැන් පරියන්කේ වගේ භාවනාවක් කරනකොට අපිට ඇත්තටම කායික වේදනාවල් තමයි බොහෝ විට වැඩිපුර වශයෙන් දැනෙනවා ටික වෙලාවක් පරියංක භාවනාවක් කරනකොට ස්වාමීන් වහන්සේ. එතකොට අපි මේ වේදනානුපස්සනාව ඒ පරියංක භාවනාවකදී යොදා ගන්න හැටි පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඔව් ternary මහත්මයා සාමාන්‍යයෙන් පරයන්ක භාවනාවේදී අපි දැන් හිතුව ආනාපාන සතිය වඩන්නේ කියලා නම් ඒ ආනාපාන සති හුස්ම රැල්ල මෙතන තියාගෙන සිටීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් අර හිත එක අරමුණක තියෙනකොට තවත් අරමුණකට හිත යන්නේ නැහැ. නමුත් වේදනාව වගේ විශාල සංවේදිතාවයක් දෙන අරමුණකට හිත යනකොට අපේ හුස්ම රැල්ලෙන් අපේ හිත කැඩෙනවා. හුස්ම රැල්ලෙන් හිත වෙන් වෙලා වේදනාවට යනවා. එහෙමනම් මේ වේදනාවට හිත යන අවස්ථාවේදී පුළුවන් තරම් ගලවලා අරමුණේම හිත පිහිටුවා ගන්න ඕන නම් ගොඩක් හොඳයි මොකද සමත වශයෙන් භාවනා කරන නිසා. නමුත් ඇතැම් යෝගාවචරයන්ට ඇතැම් ගුරුවරු උපදෙස් ලබා දෙනවා තමන් ඒ භාවනා අරමුණේ ඉන්නකොට තමන්ට වේදනාවක් එනවා ඉවස ගන්න බැරි වේදනාවක් එනවා නම් භාවනා අරමුණත් කඩා විඳගෙනම ඒ වේදනාවට යනවා නම් ඒ පැත්ත දිහා අතින් අපි පිරිමදින්නා වගේ හිතෙන් වේදනාවක් වේදනාවක් වේදනාවක් හොඳට හිතෙන් පිරිමදින්න කියනවා. එතන හොඳට හිතෙන් පිරිමෙද පිරිමෙද පිරිමෙද ඉන්නකොට මේ වේදනාව ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික ඉවත් ඉවත් යන ආකාරය තමන්ට දකින්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් ආකාරය කියලා දෙනවා. විශේෂයෙන් අර ධාතු මනසිකාර භාවනා වගේ හුරුවක් තියෙන විදර්ශනාව ගැන හුරුවක් තියෙන කෙනෙකුට නම් ඔය වේදනාවක් ඇති වෙන වේදනාව දිහා බලාගෙන ඉන්නකොට ඒ වේදනාව යටපත්ති හොඳට තේරුම් ගන්න පුළුවන්. නමුත් අනිත් අයට පව සමත කර්මස්ථානවලදී පව තේරුම් ගන්න පුළුවන්. නමුත් අර වේදනාවට දරුණු විදියට වේදනාව වෙනවා නම් විතරක් වේදනාව කියලා මෙනෙහි කරලා වේදනාව යටපත් කරගන්නට එහෙම නැත්නම් තමන්ගේ සමතකමටහන අරමුණේම හිත පිහිටුවගෙන හොඳින් ඉන්නවනම් ඒ වේදනාවක් ඇති වුණොත් අර කමඨහනේ ඇතිවෙන මේ සුඛාස්වාදය නිසා අර පරණ වේදනා සියල්ලක්ම දුක් වේදනා සියල්ලක්ම යටපත් කරමින් ඒක සැප වේදනාවක් බවට සැහැල්ලු වේදනාවක් බවට පත් කරන්න පුළුවන්. ඒක නිසා අපි ඒක අර භාවනා කරන අවස්ථාවේ ඒ භාවනා යෝගියාගේ ඒ මාර්ගයට අනුව තමයි යෝග්‍යය තේරුම් ගන්නට ඕනේ මොකද්ද කල යුත්තේ කියන එක. තේරුවන් සරණයි. තේරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි අපි කල්යනා මිත්‍රයන්ට පුළුවන් එකතු වෙන්න. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබතුමා ඉරියාපත මානසිකාර්ය ගැන දේශනා කරා ඒකම ඉරියව්වේ ඒක මේ භාවනාවට යොදන ක්‍රමයක්ද නැත්නම් නිකම් සාමාන්‍ය විදිහ සතිය පවත්වා ගැනීමේ ක්‍රමයක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරොත් පින්නයි තියෙන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා සතිය පිළිටවා ගන්නවා කියලා කියන්නේ භාවන අරමුණක්නේ. එවනම් මේ ඉරියව්ව දිහා බලාගෙන සිටනවා කියලා කියන්නේ සිහිනුවනේ ඒක භාවන අරමුණක්. ඒ කියන්නේ තමන්ගේ කයේ මේ ක්‍රියාව දිහා බලාගෙන සිටීම ඒක ඉරියාපත භාවනාව කියලා තමයි පැහැදිලි කරන්නේ. එතකොට ඒ ඉරියව්ව දිහා බලාගෙන සිටීම නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කරගන්නවා නම් අපේ හිත ශරීරයෙන් බැහැර වෙලා යන්නේ නැහැ. අපේ හිත වෙනත් අරමුණක් කියලා ග්‍රහණය කරගන්නේ නැහැ වෙනත් අරමුණක් අරගෙන ඉන්නේ නැහැ මේ තියෙන වර්තමාන අරමුණේම හිත මනාව පිහිටුවා ගන්නවා එතන විනාඩි 5ක් 10ක් භාගයක් පැයක් විතර තමන් තමන්ගේ මෙරියාව වෙන තියාගෙන ඉන්න පුළුවන් නම් ඊළඟ පරියංග භාවනාවේදී හෝ වෙනත් භාවනා කමඨහනක් එක දිගට වඩ아가න යනකොට මේ යෝගාවචර ඉතාමත්ම පහසු වෙනවා හිත දියුණු කරගන්න. ඒ නිසා ඉරියාපත භාවනාව සම්පජාඤ්ඤමනේ භාවනාව තුළින් ඇති කරගන්න මේ සති සම්පජාඤ්ඤය බොහොම වැදගත් වෙනවා. ආනාපාන සතිය මෛත්‍රී වැනි මේ සියුම් කමඨහන් එක දිගට ප්‍රගුණ කරගෙන ධාතු මනසිකාරයත් වැනි සියුම් කමඨහන් එක දිගට මෙනෙහි කරගෙන ප්‍රගුණ කරගෙන ගමන් කරන්න. ඒක නිසා මේ යෝගාවචරය තේරුම් ගත යුතු වෙනවා. මේ රියාපද භාවනාව සම්පජඤ්ඤ භාවනාව ප්‍රගුණ කිරීම සිහිනුවන අවදි වෙනවා. ඒ ඇති කරගන්න ප්‍රගුණතාවයේ ශක්තිය භාවනාව ගුණය අපිට ඉදිරි භාවනා කමටහන් ප්‍රගුණ කරගන්න උපකාර වෙනවා. ඒ විතරක් නෙමේ ධාතු මනසිකාර භාවනා වඩපු කෙනෙක් ඉරියාපද භාවනාව හෝ එව සම්පජඤ්ඤ භාවනා වඩනවා නම් ඒ හැම ඉරියව්වකදීම රූප කලාපයන්ගේ බිඳි බිඳි යෑම නාම කලාපයන්ගේ බිඳි බිඳි යෑම ඒ තුල අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගැනීමෙන් ඒ මඟඵල නිවන අවබෝධය දක්වාම හිත අරගෙන යන්න පුළුවන්කමක් ලැබෙනවා තේරුණා බොහොම පින් ස්වාමීන් වහන්සේ. ඔව් තවත් කල්යන මිත්‍රන්ට එකතු වෙන්න පුළුවන්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කරුණාකරලා කියන්න පුළුවන්ද වේදනාව අජත්ත බහිද්ද වශයෙන් වෙන් කරගන්නේ කොහොමද කියලා තිරුවන් සරණයි. තෙරුවන් සරණයි දැන් අජ්ජත් බහිද්ද වශයෙන් වෙන් කර ගන්නකොට අජ්ජත් කියන්නේ තමන්ගේ ශරීරය නිස්රය කරගෙන සුරු කරගෙන තියෙන යම් වේදනාවක් නම් ඒක ආධ්‍යාත්මික වේදනාවක් කියලා අපට පැහැදිලි. නමුත් මේ බාහිර බාහිර වේදනාවක් කියලා කියන්නේ බාහිර පුද්ගලයෙකුට තියෙන වේදනාවක්. ඉතින් දැන් අපි හිතමුකෝ තමන්ට යම් ආකාරයේ වේදනාවක් ලැබෙනවද? ඒ විදිහටම තමයි බාහිර පුද්ගලයන්ටත් වේදනාවක් ලැබෙන්නේ. Tamanට යම්කිසි කෙනෙකුගෙන් ගොටියක් නැත්නම් යම්කිසි කෙනෙකුගේ පහරකට ලක් වෙලා කැපීමක් වෙලා වේදනාවක් එනවද ඒ වගේ වේදනාවක් තමයි අනිත් අයටත් එන්නේ එහෙමනම් තමන්ගේ මේ වේදනාව සසඳමින් අනිත් අයගේ වේදනාව දිහා නුවණින් බැලීම නුවණින් විමසීම තමයි බහිද්දා වේදනාව කියලා තේරුම් ගන්නට ඕනේ. ඉතින් මේක අර ගැඹුරින් සමාධියත් එක්ක සමාධියක් වඩ아가න වේදනානුපස්සන ගැඹුරෙන් යෙදෙන කෙනෙකුට තමයි අර ආධ්‍යාත්මික වේදනා දැක්කසේ බාහිර වේදනා වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැත්නම් අපි කොච්චර මේක හිතෙන් සංඥා වශයෙන් අරමුණු කරගත්තත් අපිට තේරුම් ගන්න බෑ නමුත් භාවනා යෝගියාට ගැඹුරු විදර්ශනාවේදී ගැඹුරු වේදනානුපස්සනාවේදී තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. තෙරුවන් සරණයි. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පින් අපිට මේ ධර්ම මේ භාවනාමය උපදෙස් දීම ගැන ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා පැහැදිලි කර විදිහට මම තේරුම් ගත්තේ දැන් ඉරියාපත ඉරියව් පැවැත්වීමේදී රූප කලාපවල බිඳියාම බලනවා නම් හොඳයි වගේ මේ අදහසක් ආවේ එහෙමනම් ස්වාමීන් වහන්ස දැන් නාම ධර්මවල බිඳියාම තේරෙනවා. දැන් මේ අරමුණෙන් මේ අරමුණට මේක නෙමෙයි කියලා තේරෙනවා. දැන් රූප කලාපවල බිඳියාම කොයි ආකාරයකද ස්වාමීන් වහන්සේ ඒක තේරුම් ගන්න ඕනේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දැන් තමන්ගේ ශරීරය දිහා බලාගෙන ඉන්නකොට හිතෙන් එතකොට තමන් අපිට තමන්ගේ අත දිහා කියලා අත දිහා බලාගෙන ඉන්නකොට මේක අතක් කියලා තමන්න පේන්නේ කුඩා කුඩා කුඩා කුඩා කුඩා කුඩා රූප කලාප එකතුවක් අංශු ගොඩක් කියලා පේන්නේ. ඒතකොට මේ තිත් තිත් තිත් වගේ පේන්නේ. ඒතකොට ඒ ඇති කරගත්ත දේවල් කොහොම කැඩි කැඩි කැඩි කැඩි වෙන් වෙලා වෙන් වෙලා යන බිඳි බිඳි යන නැවතත් ඔන්න ආයෙත් හට ගන්නවා. ආයෙ බිඳෙනවා. ආයෙ හට ගන්න බිඳෙනවා. හරියට අර රත් වෙච්ච කබලකට අබෑට ටිකක් දානවනම් මොකද වෙන්නේ පුපුරු පුර යනවා වගේ මේ ශරීරේ කොටස් රූප කලාප අංශු කෑලි පුපුරු පුර යන ආකාරය තමයි තේරෙනවා මෙන්න මේක තමයි අපි කියන්නේ රූප කලාපයන්ගේ බිඳි බිඳි යෑම වෙනස් වීම අනිත්‍යතාවය තේරුම් ගන්නවා කියලා. බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුණා. ඔව් තවත් කල්යනා මිත්‍රෙන් එකතු වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ සරල ප්‍රශ්නයක් ඔබ වහන්සේ කියා දෙන්නේ මේ දැන් වේදනානුපස්සනාව අපිට සතර ඉරියව්වෙම කළ හැකි භාවනාවක්ද කලින් ප්‍රශ්නේ එකයි තෙරුවන් සරණයි සතර ඉරියව්වෙන් ප්‍රගුණ කරන උරුම භාවනාවක් වේදනානුපස්සනාව තමන් ඇඳේ වැතිරලා ඉන්න කොටත් තමන්ට වේදනාවල මෙනෙහි කරන්න පුළුවන් වාඩි වෙලා ඉඳිමින් ඒ කරන්න පුළුවන් හිටගෙන ඉඳි පුළුවන් ඇවිදිනකොට පුළුවන් වාහනයක යනකොට පුළුවන් සතර ඉරියව්වෙන් මොනියම් ඉරියව්වක ගමනය කරත් මේ වේදනාව කියන හැම වෙලේම මෙනෙහි කරන්න පුළුවන් කමඨහනක් කියන එක තේරුම් ගන්නට ඕනේ බොහොම පිය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ එතකොට දැන් තවත් එකක් දැන් උදාහරණයක් මධ්‍යයේ වගේ සූත්‍රයක දැන් ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදේකාන්තයක් ස්පර්ශ නිරෝධය මැදයි කියලා කියනවා. ඒ වගේම අපි වේදනාව ගැන ගත්තත් සුඛ වේදනාව ඒකාන්තයක්, දුක්ඛ වේදනාව ඒකාන්තයක්, අදුක්ඛ වේදනාව මැදයි කියලා කියනවා ස්වාමීන් වහන්සේ. එතකොට අපි පටිසම්පාදය ගත්තොත් පස්ස පච්චය වේදනා කියලා කියනවා ස්වාමීන් වහන්සේ. දැන් එතකොට දැන් මෙහෙම ගත්තාම ස්වාමීන් වහන්සේ මට දැනෙන කරු වේදනාව කියන එක හරිම වැදගත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් අපි වගේ පුත්‍ත්‍ඥාන මට්ටමේ කියන කෙනෙකුට දකින්න පුළුවන් දෙයක් ගන්නවා. විදර්ශනා ඥාන පහදවා ගත්තේ නැති කෙනෙකුට දකින්න පුළුවන් තැනක් කියලා මට හිතෙන්නේ. එතකොට මට හිතනවා ස්වාමීන් වේදනාව මෙතනම පුළුවන් කියලා හොඳ කමටහනක් කරගන්න හැම ඉරියව්වකම දැන් වහන්සේ කියපු නිසා. එතකොට ස්වාමීන් වහන්සේ මේ තවත් එකක් මම මේ දැක්කා. ඒ කියන්නේ අපි අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ චලංගු උපේක්ඛාය සමන්නාගත කියලා කියමු. මහරහතන් වහන්සේලාට තියෙන උපේක්ෂාව අපි මෙවැනි උපේක්ෂාවක් කරා කොහොමද ස්වාමීන් වහන්සේ ගෙනියන්නේ හිත ක්‍රමක්‍රමයෙන් අපි ඇත්තටම නිරන්තරයෙන් බැඳෙනවානේ ස්වාමීන් වහන්සේ මේ සුඛසා දුක කියන වේදනාව නිරන්තරයෙන් බැඳෙනවා. ඒක කොහොමද අපි මේ තත්පා ගෙනියන්න පුළුවන් ඒ ඒ ළඟටවත් ගෙනියන්න පුළුවන් උපේක්ෂාවකට හදාගන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. තෙරුවන් සරණයි මහත්තයා ඒ අවසාන වචනේ මම අල්ලගන්නම්. විශේෂයෙන් බලන්නේ ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනා අත්තගමෝ කියනකොට එතන තියෙන තරංග උපේක්ෂා ලක්ෂණයක් එන්නේ. ඔය අත්තගමෝ කියනකොට. ඒ වගේම වේදනාවේ ආස්වාදය වේදනාවේ ආදීන වේදනාවේ නිස්සරණය. නිස්සරණය තන ඇති වෙන්නේ අන්න තරංග උපේක්ෂා ලක්ෂණය. එහෙමනම් ඒ කියන්නේ අවසානයේදී අපි මේ වේදනාව දැකලා වේදනාව තෘප්තිමත් කර මේක වැඩක් නැහැ කියලා අපි අත්හරින්න පුරුදු වෙනවා. නෙක්ඛම්මයට යොමු කරගන්නවා. මේක වැඩක් මෙතන මේ නිස්සාරණට අපි යොමු කරගන්නවා. අන්න එතන තමයි ඇති වෙන්නේ ඒ චලං උපේක්ෂා ලක්ෂණය. ඉතින් ඒ වෙලාවේදී ඇති කරගන්න බලවත් කුසල ශක්තිය තමයි අපට නිවන් පිණිස හේතු වෙන්නේ. එහෙනම් අනාගතව අනාගතයේදී යම් දවසක රහත් වෙන්නේ බුදුපසේ බුද්ධත්වයටපත් වෙන්නේ එදාට ඒ චලං උපේක්ෂාව ඇති කරගන්නට මේ වේදනාව බලවත් උපකාරයක් වෙනවා. මේ කාලේ අපි අර අත්ංගම වේදනාවයි නිස්සරණ වේදනාව පුරුදු කරගන්නවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ හොඳයි ඊළඟ සරණ ස්වාමීන් වහන්සේ ඒකම සම්බන්ධයි කියලා හිතන ස්වාමීන් වහන්සේ විස්තර කරගෙන යනකොට ඉව වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි වශයෙන් දැනගන්නවා කියලා ස්වාමීන් වහන්සේ ඒක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න අපි ඒක කොයි විදිහටද ඒක ඇත්තටම ප්‍රත්‍යක්ෂව දැනෙන දෙයක්ද නැත්නම් අපි හිතින් හදාගෙන ඒ විදිහට මම නෙවෙයි කියලා මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා හිත මානසිකාර කරන දෙයක්ද කොයි විදිහට ඒක භාවනාවක් තුළදී අත්දකින්න කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මේ ඒ ඇතින වේදනාව තණ්හා, දිට්ඨි, මාන කියන මේ ප්‍රපංච කරගත්තොත් තමයි එතන මම, මගේ, මගේ ආත්මය කියලා තියෙන්නේ. ඒ තණ්හාව වශයෙන් ගත්තොත් එතන මගේ. දිට්ඨි වශයෙන් ගත්තොත් මගේ ආත්මය. මාන වශයෙන් ගන්න මම කියලා. එතකොට මේ වේදනාව මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගත්තොත් තමයි එතන ඇති වෙන්නේ යම් කිසි කර්ම ශක්තිය සහ එතන තමයි ඇති වෙන්නේ යම් බැඳීමක් ඉදිරියට සංඥාවක්. එතන ඉදිරියට මේ වේදනා සම්බන්ධතාවය. නමුත් අපි මම මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ගන්නෑ කියන එකෙන් තණ්හා දිට්ඨි මානසෙන් ග්‍රහණය කරගන්නේ නැහැ. ඒ තණ්හා දිට්ඨි මානසෙන් ග්‍රහණය කරගන්නේ නැහැ කියන එක ප්‍රපංච වෙන්නේ නැහැ. ප්‍රපංච වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක මනසට ඇතුල් වෙන්නේ නැහැ. ඒතර අතීත වේදනාව බවට පත් වෙන්නේ නැහැ. ඒතකොට ඒක මතුවනාගතයේදී නැවත මෙනෙහි වෙන්නේ නැහැ අපට. දැන් උදාහරණයක් අපි ගමුකෝ දැන් ඔන්න කෙනෙක් අපිට ගහනවා. දැන් ගහපුවාම ඒ ගහන වෙලාව ඇතිවෙච්ච වේදනාව අපි තණ්හා දිට්ටි මාන වශයෙන් ප්‍රපංච කරගත්ත නිසා අපි හිතේ නිතරම මේ වේදනාව නිසාම ද්වේෂය විශ්සෙනම දකින වාරයක් ගන්න විශ්සෙනම දකින වාරය විශ්සෙන වාරයක් ගන්න විශ්සෙන අන්න නිතර නිතර නිතර වේදනාවෙන් අපිව පෙළනවා එතකොට නමුත් ඒ වෙලාවේදී අපිට ඒක ගැහුවා ගැහුවා විතරයි කියලා පිටනේ මේ වේදනාව නැවතුවා නම් අයින් කරා නම් ප්‍රපංච කරගත්තේ නැත්නම් අපර නැවත මානසික මානසික දුකක් ඇති කරන නැවත වේදනාවෙන් අතුරු විපාක අපට හදන්නේ නැහැ. එහෙමනම් මෙතන වැදගත් වෙන්නේ අර වේදනාව තණ්හා දිට්ඨිමාන වශයෙන් ග්‍රහණය කරගන්න නැතුව වේදනාව වේදනාවක් විදිහට දැකලා ඒක එතනින්ම අයින් කරනවා නම් කලකිරලා ඈත් කරනවා නම් තමයි වැදගත් වෙන්නේ කියන තේරුම් ගන්නට ඕනේ. බොහොම පිංසයන් නැත්නම් හොඳයි. තව කල්‍යාණ මිත්‍රයන්ට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. පිරුවන් සාර ස්වාමීන් වහන්සේ ඉතින් ප්‍රශ්න ඉදිරිපත් කරනකම් මම ඔබ වහන්සේගේ වේලාව කරගන්න ස්වාමීන් දැන් ස්වාමීන් වහන්සේ දීපාංච විඥානය ගත්තාම ඒ විඥාන 10 අපිට විපාක මට්ටමේ තියෙන අපිට කිසිම දෙයක් කළ හැකි දෙයක් නැහැ එහිදී. එතකොට ස්වාමීන් වහන්සේ ඊට පස්සේ විඥානේ පස්සේ අපි දන්නවා ඒ තුනේ එකතු ස්පර්ශය කියලා. දැන් අර මම ඉස්සෙල්ලා කියපු විදිහට සමාන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් එළියට යනවට මම ඉස්සෙල්ලා කියපු විදිහට ස්පර්ශය ස්පර්ශයේ ඒකාන්තයක් ස්පර්ශ සමුදය ඒකාන්තයක් ස්පර්ශ නිරෝධයේ මැදයි කියන තැනට එනකොට ස්වාමීන් වහන්සේ වේදනාව තියෙන ස්පර්ශිත ඉස්සෙල්ලා ඒතර ස්වාමීන් වහන්සේ ස්පර්ශයේදීත් අපිට නිරෝධයක් දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ වේදනාවට පලින් තේරුම් ගන්න. තේරුම් සරණේ මහත්ය දැන් පස්ස වේදනා දැන් උදාහරණයක් අපි ගත්තා පටිච්චසමුපාදරණු ගත්තාම විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා කියන්නේ මේවා ඉතින් විපාක වට. එතකොට මේ මේ විපාක වට අපි අතීත සම්බන්ධයක් නිසා ඇති වෙච්ච දෙයක්. ඒ කියන්නේ අතීතයේ සම්බන්ධයක් නිසා ඇතිවෙච්ච විපාක වටය. එතකොට මේ ස්පර්ශයක් ඇති වුනහම ඒ ස්පර්ශයත් මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. අපි ඒක තේරුම් ගන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස කියලා. ඒ පස්ස චෛතසික නෙමෙයි. ඒ පස්ස චෛතසිකත් එක්ක ඇතිවෙච්ච සම්පූර්ණ නාම ධර්ම සමුදායටම. එතකොට දැන් මෙතනදී විශේෂ වැදගත් වෙන්නේ වේදනාවට කලින් පස්සේ පහළ වුණාට ඒ පස්සේ නිසා වේදනාව තේරුම් ගන්න. එතකොට පස්සේ තේරුම් ගත්තේ කුමක් නිසාද? සලායතන නිසා. එතකොට සලායතන නිසා පස්ස තේරුම් ගත්තා නම් පස්ස නිසා වේදනාව තේරුම් ගන්නවා. එතකොට මේ වේදනාවේ විඳීමක් අපි දකිනකොට ඒ වේදනාවෙන් ගත්ත අරමුණ ඒ තණ්හා දිට්ඨිමාන වශයෙන් ප්‍රපංච වෙනකොට තමයි අපි මේ වගේ වේදනාවක් වින්දා කියලා තේරුම් ගන්නෙ. දැන් උදාහරණයක් මම මතක් කරනවන්න දැන් ඔය අපි දැන් කියනවන්නේ යම් කිසි අරමුණක් හිතට එනකොට දැන් උදාහරණය දැන් රූපයක් දකිනවා. මේ රූපේ දකිනකොට ඒ කෙලින්ම මේක රූපයක් රූපයක් කියලා මුලින්ම අපිට මේ චක්කු විඤ්ඤාණ සිතින් දැක්කට තේරුම් ගන්න බෑනේ. චක්කු විඤ්ඤාණ සිතට තේරුම් ගන්න බෑ හඳුනා මේ මොන වගේ රූපයක්ද කියලා. එහෙමනම් මේ චක්කු විඤ්ඤාණ සිතෙන් ගත්ත අරමුණ ඒ චක්කු සම්පස්සවාටපත් වෙලා ඒක සම්පටිච්චන සම්තිර්ණාදී සිත් වලින් චක්කුද්්වාරික චිත්ත වීතියක් පහළ වෙලා නැවතත් එය අනුබන්ධන වශයෙන් අතීත අරමුණත් එක්ක සම්බන්ධ කරලා හැඩහුරුකම් පාට බලලා අවසානයේ මනෝද්වාරික චිත්ත වේති හතරක් හෝ පහක් ගියාට පස්සේ තමයි අර අර්ථ සාධන වීමෙන් අර්ථය සම්පූර්ණ වීමෙන් තමයි අපි තේරුම් ගන්නේ අහවල් අරමුණ කියලා. එතකොට එහෙමනම් බලන්න චක්කු විඥාන සිතෙන් රූපයක් දැක්කා කියලා මේ රූපය හඳුනගන්න බැරි වුණානේ. හඳුනගන්නේ කවුද එහෙනම් මනෝද්වාරයෙන්. අර අනුබන්ධන මනෝද්වාර චිත්තවීති වලින් තමයි තේරුම් ගන්න මේක අහවල් අරමුණ කියලා. ඒ අරමුණක තේරුම් ගන්නවත් එක්කම අපි එතනදී ඊළඟ චිත් ඊළඟ ඊළඟ අවස්ථාවලදී ප්‍රපංච කරගත්තොත් තමයි ඒ ගත්ත අරමුණ තමන්ගේ කියලා තමයි ඇති කරගන්නේ. තමන්ගේ සම්බන්ධතාවය ඇති කරගන්නේ. ඒ වගේ තමයි මේ වේදනාවත්. එතකොට මේ වේදනාව කියන එකත් අපි මේ ඇසෙන් කනෙන් නාසයෙන් අරමුණු ගත්තට සම්පාටිච්ච සම්තේන මුත්තපනා සිත් කරත් මේ වේදනාව ඇති වෙනවා. මේ වේදනාව ඇති වුණාට ඒ චක්කු සම්පස්සජා වේදනා චක්කු සම්පස්සය නිසා යම් වේදනාවක් ඇති වුණා ඒ වේදනාව සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද අදුක්කම සුඛ වේදනාවක්ද කියලා නිසි ආකාරයෙන් වැටහෙන්නේ නිසි ආකාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ අර අනුබන්ධන මනෝද්වාරික චිත්ත වීති හතරක් පහ ගියාට පස්සේ අර අර්ථ සාධන චිත්ත වීතියෙන් පස්සේ එතන මේ අර්ථ සාධන චිත්ත වීතියෙන් පස්සේ ඒ වේදනාවේ නැවත තණ්හා දිට්ඨි මානස අල්ලගන්නකොට තමයි ඒ වේදනාව තමන් තුල මතක මතක මතක ගබඩාවට යන. එතන තමන් ඒක තමන්ගේ කරගත්තේ. ඒක නිසා ඒ ස්පර්ශය සම්බන්ධයක් වේදනාවට තියෙනවා. ස්පර්ශයේ මුලැමැදාග වැටහෙනවා. ඒවත් අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම වේදනාවත් අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වටහා ගන්න පුළුවන්. ඉතින් කෙනෙකුට මේ වේදනාවට කලින් ස්පර්ශය දිහා දැකලා එහි ආදීනව දකිමින් ඒ පස්සය හොඳින් වටහාගෙන පස්ස නිරෝධය තේරුම් ගන්නවා නම් කොහෙවත් වේදනාවක් ගැන අපිට ඇති වෙන්නේ නැහැ වේදනාවත් අපිට යටපත් කරගන්න පුළුවන්. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ මේ වේදනාවට කලින් පස්සේ පහළ වෙනවා. ඒ පස්සේ නිසියාකාරේ වටහා ගත්තනම් තේරුම් ගත්තනම් ඒ පස්සේ යම් වේදනාවක් පැමිණෙත් ඒ වේදනාව ප්‍රපංච බවටපත් වෙන්නේ නැහැ. ඒ වගේ දීර්ඝ කාල ඉස්සරහට දීර්ඝව ඒ වේදනාවත් එක්කම අප්‍රමාණ කුසල් හෝ අකුසල් සිත් ඔස්සේ අපිට අරගෙන යන්නේ නැහැ. අර පස්සෙම දැකලා නවත්ත ගන්න පුළුවන්කම තියෙන. හැබැයි ඉතින් ඒ දේ සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම යෝනිසෝ මනසිකාර්ය අඛණ්ඩව පවත්වාගත් යෝගාවචරයට. ඒ වගේම නිතර නිතර මේ නාම රූප ධර්මයන් දකිමින් නාම රූප විදර්ශනාවේ යෙදෙමින් ඉන යෝගාවචරයන්ට ඒ වගේම අසකරණාසාදී දොරටු වල විදර්ශනා කරමින යෝගාවචරයන් විශේෂ අනිත්‍ය දුක් අනාත්ම දකින යෝගාවචරයන්ට තමයි මේ කියන න්‍යාය ඉතාමත් ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් සාමාන්‍ය එදිනෙදා ජීවිතේ ගත කරන කෙනෙකුට මේක තේරුම් ගන්න අපහසුයි. ඒක නිසා මේක පරමාර්ථ ධර්මයන් හා සම්බන්ධ විග්‍රහයක් නිසා නුවණින් තේරුම් ගන්න කියලා මම කරුණාවෙන් මතක් කරනවා. සාසත් සානස වාසේ රත්ත අනන්ත අප්‍රමාණ වේ හැකියි. අනිත් කල්යාණ මිත්‍රත් එකතු වෙන්න කාලේ ටික වෙලාවක් වෙන මහත්තයා පින්න ස්වාමීන් පින්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පින් මම මේ ඊළඟට අහන්න හිතපු ප්‍රශ්නෙම තමයි ඔබ වහන්සේ මේ චිත්ත වීතිත් උපකාර කරගෙන අපිට තේරුම් කරලා දුන්නේ ඔබ වහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ ඔබ වහන්සේ පොඩි දෙකට ඉස්සෙල්ලා දේශනා කරා අර දානයක් දුන්නයින් පස්සේ ඒක ගැන මානසිකාර්ය කරනකොට සරණයක් වශයෙන් මානසිකාර්ය කරොත් ඒක හොඳයි කියලා. ඒකද චාගානුස්සතිය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත චාගානුස්සතිය එක තමයි. තමන් දුන්න පරිත්‍යාගය නැවත නැවත නුවණින් මෙනෙහි කරමින් ඒ කුසාසිත අරමුණු කිරීම තමයි චාගානුස්සතිය. තෙරුවන් සරණයි. Oh, uh, තෙරුවන් සරණයි බොහොම සන්තෝෂයි. ඔව් කල්‍යාණ මිත්‍රයන් කරුණාකරලා සම්බන්ධ වෙන්න ස්වාමීන් වහන්සේ සිටින වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ජයන්ත මහත්මයා මම හිතන්නේ අපිත් හා සම්බන්ධ වෙලා ඉන්නවා මෙතන මනෝ පණ්ඩිරත්න කියන මහත්මියක් මම හිතන්නේ එතුමිය තමයි මට ඉස්සල්ලාම මේ ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා ස්වාමීන් වහන්සේ මට ගැන කියා කියලා මෙහෙම ධර්මසාකච්ඡා සම්බන්ධ කරගන්න කියලා තුනේ එතුමියට අනන්ත ප්‍රමාණවත්කින් එතුමියට පුළුවන් දැන් ප්‍රශ්නයක් තියෙනවා යොමු කරන්න පණ්ඩිත මහත්මිය ඔබතුමිය සම්බන්ධ වෙලා ඉන්නවා නම් මහත්මිය ඔබ මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ නිරාමිස දුක් වේදනා සහිත සිත් මොනවද? තෙරුවන් සරණයි. දැන් නිරාමිස දුක් වේදනාව කියලා කියන්නේ ඇත්තටම ඒ සිතේ දුක් වේදනාවක් නැහැ. ඒ දුක නැත්නම් අපරාධ මානසික දුක නිවැරදිව දකින කුසාසිත. ඉතින් ඒක සෝමනස් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙමනම් ඒ නිරාමිස සාමිස දුක්ඛ කියනකොට දුක් වේදනාවමයි නිරාමිස දුක්ඛ කියලා කියන්නේ ඒ කායික වශයෙන් හෝ මානසික වශයෙන් ඇතිවෙච්ච දුක් වේදනාව දිහා දකිමින් විදර්ශනා කරන අවස්ථාවේ ඇති වෙන වේදනාව තමයි නිරාමිස දුක්ඛ කියලා කියන්නේ. කෙරුවන් සරණයි. බොහොම හොඳයි මයික් ඔෆ් කරගන්න. ඔව් තවත් ප්‍රශ්න තියෙනවා නේද ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට සේන මහත්මයා ඔබතුමාට සම්බන්ධ වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ සතිය පිහිටනවා කියලා කියන්නේ දැන් මේ මොහොතේ සිදුවන දේ ගැන අපි නුවණින් මෙනෙහි කිරීමනේ. එතකොට ස්වාමීන් වහන්සේ ඔය සතර සතිපට්ඨානය මෙතනින් මෙනෙහි වෙනව නේද? ඒ කියන්නේ මම වෙනම වේදනාවක් කියලා මෙනෙහි කරන්නේ නැතුව එහෙම එහෙම හිතන්නේ නැතුව සතිය පිහිටනවා කියන්නේ සංඥාන්ත ඇතුළු වෙනව නේද කියලා සංඥාස මගේ ප්‍රශ්නේ සංඥාස පෙරොස්පෝ තෙරුවන් සරණයි සියුම් වශයෙන් අපි භාවනා අරමුණක එක කමඨහනක ඉන්නකොට සතිපට්ඨාන වැඩෙන. දැන් බලන්න උදාහරණයක් අපි ගත්තාම ආනාපාන සති භාවනාව දිනු කරගන්න ඕන චත්තාරු සතිපට්ඨානෙ පරිපූර්ණෙන්ති කියන. සතර සතිපට්ඨාන ධර්මයෙන් වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා කියන. ඒක නිසා මේ එක කමඨහනක හිත මනාව පිහිටනකොට අපි කොටස් කොටස් වශයෙන් වෙන් නොකරාට සතිපට්ඨාන ධර්ම වැඩෙන එක සියුම් වශයෙන් අපි තේරුම් ගන්න පුළුවන් වැටහෙනවා. නමුත් අපි ඒක වෙන් වෙන් වශයෙන්ම අපට තේරුම් ගන්න පුළුවන් පොදුවේ අපට වටහා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ සතිපට්ඨාන ධර්මයෙන් සෑම කමඨහනක් තුළදීම ප්‍රගුණ වෙනවා කියන එක අපි තේරුම් ගත යුතු දෙයක්. හොඳයි ස්වාමීන් වහන්සේ. අවවාද දෙන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් මේ වේදනාව ගැන මෙනෙහි කරනකොට කියන්නේ අපි භාවනා කරද්දී මේ වාඩි වෙලා භාවනා කරද්දී අපේ කකුලේ වේදනාවක් ඇති වෙනකොට ඒක මේ ඇත්ත වශයෙන්ම වේදනාව ඇති වෙන්නේ කකුලේ නෙවෙයි සිතේ කියලා මට හිතෙන්නේ මොකද සිතටයි මේ වේදනාව දැනෙන්නේ. ඒකෙන් දැන් මේ කකුල දිහා බලනවට වෙනුවට සිත දිහා බලලා ඒ සිතේ වේදනාව ඇති වෙනවා. ඒ සිතේ වේදනාව ඇති වෙලා නැති වෙලා යන දිහා බලාගෙන සිටීම තමයි මම කරන්නේ. ඒකේ හරි වැරදි බලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා බොහෝම් පිං. මොකද හේතුව මම අර කය දිහා බලාගෙන ඉන්න කියලා කිව්වේ හිත ගැන අවබෝධයක් නැති කෙනෙකුටයි කය දිහා බලාගෙන හෝ ඒ වේදනාව නැතිවෙලා යන ආකාරය දකින්න කිව්වේ. ඉතින් ඇත්තටම කියනවා නම් කයේ යම්කිසි වේදනාවක් අපට තේරෙන්නේ හිතටනේ. නමුත් හිත දිහා බලාගෙන ඒක කෙලින්ම හිතෙන්ම ගලලා ලයින් කරන්න පුළුවන් නම් ඉතින් බොහොම දක්ෂතාවයක් තියෙන. ඉතින් ඒ ක්‍රම දෙකම අනුගමනය කළ යුතු වෙනවා. මොකද හිත ගැන අවබෝධයක් නැති කෙනෙකුට කයට තියෙන වේදනාව දිහා බලාගෙන හිත සංසිඳව ගන්න පුළුවන්. නමුත් කෙලින්ම හිත දිහා දකින්න පුළුවන් නම් ඒ හිතෙන් ඒ වේදනාවක් දකින්න උතන කෙලින්ම ඇතිවෙන නිරාමිස දුක් වේදනාවක් කුසල අරමුණක්. ඒ කුසල අරමුණ නිසාම කෙලින්ම අර කායික වේදනා සියල්ල යටපත් කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකම අනුගමනය කරන්න කරුණාවෙන් මතක් කරනවා. හොඳයි මම හිතන්නේ උපාලි මහත්මයාගේ මයික් එක ඔන් වෙලා තියෙනවා වගේ සද්දයක් ඇහුණා පොඩ්ඩක් බලන්න මයික් එක ඔෆ් කරන්න යම් කිසි දෙයක් අහන්න තියෙනවා නම් මේක අවස්ථාව කරගන්න හොඳයි. උපාලි මහත්මයා ඔබතුමාගේ මයික් එක ඔන් වෙලා තියෙනවා. ඔෆ් කරගන්න. හොඳයි කල්‍යාණ මිත්‍රන්ට හසංග මහත්මයාම අහන්න ලැබුණා. හසංග මහත්මයා. සර්වන් තරණේ සාමිනාන්ත මේ සාමිනාන්ත මේ ආත්මය කියන එක මේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. මෙතන ආත්මය කියලා අපි ගන්නකොට ඒක කොහොමද ඒ කියන්නේ දැන් දැන් බටහිර රටක වගේ ඉන්න කෙනෙක් නැවත ඉපදීමක් හරි වගේ දෙයක් විශ්වාස නොකරන කෙනෙක්ටත් ඔය ආත්ම කියන දෘෂ්ටියක් එනවද ඒක එනවනම් ඒක කොහොමද වෙන්නේ වගේ විස්තරයක් දෙවන් තරණ. තෙරුවන් සරණයි මහත්තයා ආත්මයක් කියලා කියන්නේ ඇත්තටම කියනවනම් තමන් තුල තියෙනවා කියලා යමක්. ඒ කියන්නේ තමන් දැන් අපේ ළඟ නැති දෙයක්. ඒ කියන්නේ උදාහරණයක් අපි ගත්තාම දැන් අර සම්මුති දේශනා, පරමත්ත දේශනා දේශනා ක්‍රම දෙකක් තියෙනවනේ. නමුත් මේ සම්මුතියෙන් යමක් දිහා බලනවා නම් එතන හැම දෙයක්ම තියෙනවා. තියෙනවා කියන සංඥාව ඉන්නවා නම් එතන ගොඩනගෙන ආත්ම සංඥාව. දැන් අපි ධර්මයේ දැනගෙන හෝ නොදැන හෝ බෞද්ධ හෝ අබෞද්ධ යම් කිසි කෙනෙක් මෙතන ගයක් තියෙනවා. මෙතන භාණ්ඩයක් තියෙනවා. මෙතන පුද්ගලයෙක් ඉන්නවා. මෙතන ඇඳුමක් තියෙනවා. මෙතන කෑමක් තියෙනවා. මෙතන සල්ලි තියෙනවා. නේ එතකොට වාහනයක් තියෙනවා මේ හැම දෙයකම තියෙනවා කියන සංඥාව තමන් ළඟ තියෙනවා නම් ඒ තියෙන තාක්කල් ආත්ම සංඥා අපි ළඟ තියෙනවා ඒ තියෙනවා කියන යමක් තියෙනවා කියන තුල තමයි ආත්ම සංඥා ගොඩගෙන්නේ නමුත් අර අපි ඒ දේ නැහැ මෙතන යමක් නැහැ මෙතන තියෙන පරමාර්ථ වශයෙන් බිනි බිනි යන දෙයක් විනාශ වෙලා යන දෙයක් කොඩු වෙලා යන දෙයක් මෙතන ගතිතු දෙයක් නැහැ කියලා අපි දකිනවා නම් එතන තමයි ආත්ම සංඥා බිරෙන්නේ. එහෙමනම් මෙතනදී ආත්ම සංඥා විදෙන්න නම් අනාත්මේ වඩන්නට ඕනේ. ඉතින් අනාත්මේ නොදකිනවා නම් අනාත්මේ දකින්න නැතුව කිසිම දවසක ආත්ම සංඥාවක් ආත්ම සංඥා බිනින්න බෑ. එතකොට දැන් මේ ලෝකෙන් චුත වෙලා පිහාපැත්ත ලෝකෙට ආත්මයක් යන්නේ නැහැ. මොකද හේතු කෙනෙකුට කියනවනේ මේ ආත්ම යනවා කියලා මේ වගේම රූපයක් මේ වගේම ස්වභාවයක් අපේ ජීවිතේ මතුවෙන්න ඕනේ. නමුත් එහෙම ආත්මයක් යන්නේ නැහැ. සමහරක් අය කියනවා ආත්මයක් නැගිටිනවා කියලා. ඒ කියන්නේ සමහර പ്രേත භූත ආත්ම නැගිටින්න පුළුවන් පරදත්තුම ජීව പ്രേත ආත්ම විදියට. නමුත් ඒ ඒ ඒක නිසා ඒ ආත්ම සංඥාවකින් යමක් තියනවා තුල මේ තියෙන මේ ඝණය තුල රූප ඝණය තුල නාම ඝණය තුල ආත්ම සංඥා ගොඩ වෙන්නේ ඒ රූප ඝණය නාම ඝණය සමූහය බිඳෙන දවසට තමයි ආත්ම සංඥාව බිඳෙන්නේ කියන එක තේරුම් ගන්න කියලාම කරුණාවෙන් මතක් කරනවා. බොම්බින් සාමි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ස්වාමීන් වහන්සේ දැන් කායනුපස්සනාව චිත්තානුපස්සනාව තුළින් ලැබෙන වේදනාව ස්වාමීන් වහන්සේ දැන් මම දැන් මෙතන කියලා තේරුම් අරගෙන මේ මට දැන් ආව රාගසිතක් කියලා තේරුම් අරගෙන මේක ඉස්සෙල්ලා රාගසිතක් හඳුන්වනම දේශ කරන වෙනුවට ආවා ඒ විදිහට බැලුවා ඒක මූලකමටහනට ගිහිල්ලා මූලකමටහන් තුලින් මෙනෙහි කරගෙන ඉස්සරහට යනවා කියලා මම තේරුම් අරගෙන තියෙනවා සාමනසෙම කරනවා ස්වාමිනාස හුඟක් වෙලාවට මේ සමත භාවනාව විපස්ස භාවනාවයි කියලා වෙනස තේරෙන්නේ ස්වාමිනාස මට මේ සමතයක්ද කරන්න විවස්සා බලන ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් තේරුවන් ස්වාමිනාස තෙරුවන් සරණේ මහත්තයා සමත වශයෙන් භාවනාවක් වඩනවා කියලා කියන්නේ තමන් ඒ ස්වභාවිකව ලැබෙන හුස්ම රැල්ලක් වෙන්න පුළුවන් මෛත්‍රී අරමුණක් වෙන්න පුළුවන් ඒ වගේ පිළිකුල් භාවනාවක් වෙන්න පුළුවන් මරණානුස්සතිය ඒ අරමුණේම හිත තියාගෙන අරමුණු කරන ඒ වැඩි කාලයක්. එතකොට ඒක කැඩි කැඩි බිනි බිනි යන හැටි හිතන්නේ නැහැ. මේකේ විනාශයක් හිතන්නේ පරිවර්තනයක් හිතන්නේ නැහැ. එහෙමනම් අර ඒ සමත වශයෙන් භාවනා දියුණු කරන හිතේ සමාධියක් වැඩෙනවා. එතකොට විදර්ශනා වශයෙන් වැඩනවා කියලා කියන්නේ අපි හැම තැනකදීම දකින්න බහන්සි ගන්නේ කැඩි කැඩි බිඳි බිඳ ස්වභාව විනාශය දකින්න හදන්නේ වැවී යන ස්වභාවය දකින්න හදන්නේ ඒකර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ යම් තැනක ප්‍රගුණ වෙනවා නම් වැටහෙනවා නම් එතන තියෙන විදර්ශනාවක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙන්නේ නැතුව ප්‍රගුණ වෙන්නේ නැතුව සමාධියක් වැඩෙනවා නම් එතන ඇති වෙන්නේ දීර්ඝ දීර්ඝ සමාධියක අරමුණේ බොහෝ වෙලාවක් ඉන්න පුළුවන් නම් සමත කර්මස්ථානය. ඉතින් අර මහත්ය වඩන භාවනාවන තමයි අපි තේරුම් ගන්න ඕන වඩන්නේ සමතද වඩන්නේ විපස්සනාවද. ඉතින් මතක තියාගන්න වේදනාවත් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් ඇවිදින් සමතේ අදාළ නැහැ. ඒවා විදර්ශනාට අදාළ දේවල්. නමුත් කායානුපස්සන ඇතම් කොටස් තමයි සමතේට. නමුත් කායානුපස්සනාවපව අපට විදර්ශනාවට සම්බන්ධ කරගන්න පුළුවන්. එතන තමයි අපේ සමයි සම්පත එකට කරන සම්බන්ධ ස්වාමීන් වහන්සේ වහන්සේ කියපුවට සතර ආරක්ෂක භාවනාවල අසුභය සහ මරණ සතිය කියන ස්වාමීන් වහන්සේ දැන් අපි සමත භාවනා කෙරෙහිට ගන්නේ එතකොට කොහොම ස්වාමීන් වහන්සේ ඒක විදර්ශනා අපි අනිත්‍යයෙන් එතනින් දකින්නේ එතකොට ඇයි ඒක විදර්ශනාවක් නොවෙන්නේ කියන පොඩි ප්‍රශ්නයක් අපි ආස්වාදනය කරනවා තෙරුවන් සරණයි මහත්තයා. ඒතර අපි අනිත්‍යතාවය දකින්නේ, ඒතර පිළිකුලක් දකින්නේ, අසුභයක් දකින්නේ. ඒ කියන්නේ දැන් තියෙන ශරීරයේ වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් ජරාවට යන ජීර්ණ වෙන අන්න පිළිකුලක් අපි දකින්නේ. එතන අනිත්‍ය දකිනවා නම් අනිත්‍ය දකින්න ඕන පුංචි පුංචි රූප කලාප දැකලා පරමාර්ථ ධර්මයක. සම්මුතියක අපට අනිත්‍යයක් දකින්න බෑ. පරමාර්ථයක අපිට අනිත්‍යයක් දකින්න පුළුවන්. නමුත් අපි පිළිකුල් භාවනාවේ හෝ මරණානුස්සතියදී බලන්නේ මේ සම්මුති ශරීරයනේ. මේ සම්මුති වශයෙන් ගත්ත ඝන වස්තුව තමයි විනාශලා යනාර ඝනයක් විතර අපි දකින්නේ. අන්න ඒක ඒක තමයි පිළිකුලක් විතර අසුභයක් අපි දකින්නේ. එහෙමනම් පරමාර්ථ වශයෙන් දැකලා ඉන්න ඕනේ රූප කලාප නාම කලාප දැකලා ඒ දේ අනිත්‍ය දුකනාත්ම සම්බන්ධ එක තමයි විදර්ශනාව කියලා කියන්නේ. එහෙමනම් අපි මේ පිළිකුල් භාවනාව සමත වශයෙන් වරණ කොටයි විදර්ශනා වශයෙන් වරණ එක ක්‍රම දෙකක් කියන එක අපි තේරුම් ගත්තොත් හොඳයි. බොහොම පිස්සුවෙන් අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ අර සමථ විදර්ශනා ගැන කියනකොට මේ මතක් අහන්න හිතුනේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ දැන් ඥාන ඥාන මේ මට්ටම් වගේ එන එක අනිවාර්යෙන් ඒක ස්වාමීන් වහන්සේ ඉඳගෙන වාඩිලා එකතැන ඉන්නකොට වැඩෙන දෙයක්ද ඒ කියන්නේ මෙන්න මේ දැන් සක්මන් භාවනාවක් වගේ වෙන දෙයක් කරනකොට ධානය මට ඒක ප්‍රථම ධානය වගේ දෙයක් එන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි මහත්තයා දැන් බලන්න ධ්‍යාන අවස්ථාවේදී කිසිම ආකාරයක කාය විඤ්ඤාත්ය, වචී විඤ්ඤාත්ය පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අර කාය විඤ්ඤාත්ය නැත්නම් කාය විඤ්ඤාත්ය උපදින සිත්, වචී විඤ්ඤාත්ය පහළ කරන සිත් කියලා අභිධර්මනා ක්‍රමෙද පැහැදිලි කරලා රූපාවචර හෝ අරූපාවචර මේ ධ්‍යාන සිත් වලින් කාය විඤ්ඤාත්ය, වචී විඤ්ඤාත්ය උපද්දවන්නේ නැහැ. ඒක තේරුම සක්මනේදී අපිට ධ්‍යාන උපදවන්න බෑ. වාඩි වෙලාම එකම ඉරියව්වක එකම නොසෙල්ලී ඉන්න එකම ඉරියව්ව හිටගෙන පුළුවන් නිදාගෙන පුළුවන් වාඩි වෙලා පුළුවන් ධ්‍යාන උපදව ගන්න හැබැයි සක්මනේදී උපචාර සමාධි දිනු කරගන්න පුළුවන් ඒවා හැබැයි විදර්ශනා භාවනාව ගැඹුරෙන් ඉටු කරගන්න පුළුවන් ඒත් එහෙමනම් ධ්‍යාන උපදව ගන්න නම් නොසෙල් වෙන ඉරියව්වක් තිබිය යුතුයි කියන එක මතක තියාගන්න සඳහන් ඒකනම අදාළ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මම අහලා තිනවා අභිඥා මට්ටමට වඩපු පංචද්වා පංචම ධානයේදී ඒ කාය විඤ්ඤාති වච විඤ්ඤාති ආදී ඇති කරගන්න පුළුවන් කියලා ඒක නිවැරදිද සාමනාංග පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න. තෙරුවන් සරණයි මහත්තයා එතන කාය විඤ්ඤාති වච විඤ්ඤාති කියන්නේ අභිඥාවෙන් කතා කරන්නේ නෑ ඒ 이르දි વિશે උපචාරින්ද ඇවිදින්නේ. කියන්නේ චතුත්ථ ධ්‍යාන උපචාරෙන් තමයි ඇවිදින්නේ. අහස පියාසරන උපචාරෙන්. ඒක ඒක ඒක ඇවිදින් අභිඥා අභිඥා පාදක වුණාට ඒක උපචාරයෙන් තමයි ඇවිදින්නේ. නැත්නම් ධ්‍යානෙන් ඇවිදින්නේ නැහැ. ධ්‍යානෙන් කතා කරන්නේ නැහැ. බොහොම පින් ස්වාමීන් වහන්සේ බොහොම පින් පැහැදිලි. එහෙනම් අදට ඇති නේද? හොඳයි ස්වාමීන් වහන්සේ අනේක වාරයක් පින් මම හිතනවා අද ඉතාමත්ම හොඳින් සාකච්ඡාව කෙරුණායි කියලා. ඒ වගේම තුස්ස මහත්මයාත් මතක් කරා වගේ ප්‍රබෝධා පණ්ඩිතවත් මහත්මියට අපි අනේක වාරයක් පින් දෙනවා. ස්වාමීන් වහන්සේව අපේ වැඩසටහනට හඳුන්වලා දීලා මේ වගේ සේවයක් ලබා දීමට අනුග්‍රහය දැක්වීම ගැන. එහෙමනම් මම ඉතාමත්ම ගෞරවයෙන් අද වැඩසටහන නිමා කරන්න කලින් ස්වාමීන් වහන්සේට යොමු වෙන්න කලින් මම යොමු වෙන්නම් අද දින කෙටි පුණ්‍ය අනුමෝදනාවක් කරන්න ශ්‍රීමති මහත්මියට පෙරවන් සරණයි. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට ඊටාම ප්‍රයෝජනවත් වන විදිහට සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීම පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුණා කියලා කියන්න පුළුවන් ගැඹුරු විදිහට විස්තර සහිතව පැහැදිලි කරලා දුන්නා විශේෂයෙන්ම වේදනානුපස්සනාව. ඉතින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අප විසින් ඒ රැස් කරගත්තා වූ සියලුම කුසල අනිසංසයන් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ වහන්සේ අනන්ත සසර පටන් මේ දක්වා කරගත්තා වූ පිරුවා වූ පාරමී බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා ප්‍රාර්ථනා කරන ආකාරයෙන් සියලු ශාසනික කටයුතු සාර්ථකව කරගන්න බොහෝ කාලයක් ධෛර්ය ශක්තිය වීරිය ලැබේවා ඔබ වහන්සේ පතන බෝධියකින් සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා ඒ වගේම ඔබ වහන්සේගේ මව්දෙමව්පියන්ටත් ගුරු උපාධ්‍යයන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වීමෙන් ඊතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. ඒ වගේම විශේෂයෙන්ම අපිට අද මේ වගේ <clears throat> ධර්මලාභයක් ලැබිලා තියෙන්නේ අපගේ කල්යාණ මිත්‍ර දලුවත් මහත්මයාණන්ගේ ධනේ ශ්‍රමය කාලය අවුරුදු ගණනාවක් අවුරුදු 20කට ආසන්න කාලයක් අප වෙනුවෙන් කැප කරපු නිසා බව ඊටාම කෘතවේදීව සඳහන් කරනවා. ඉතින් <clears throat> අප සතු සියලුම පින් බලෙන් එතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාස ජීවිතයක් ලැබිලා බොහෝ කාලයක් මේ වගේ සාසනික සේවාවන් කරන්න ධෛර්ය ශක්තිය වීර්ය ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන ආකාරයෙන් සුව පහසුවෙන් මාර්ගඵල අවබෝධ වේවා. එතුමාගේ පවුලේ සෑම සියලුම දෙනාටත් ඒ වගේම පරලෝක සැපත් මව්පිය ඇතුළු ඥාති මිත්‍රාදීන්ටත් මේ සියලු පින් බලෙන් ඊතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍ර සම්පත්තියත් සද්ධර්ම ශ්‍රවණියත් ලැබේවා. ඊළඟට <clears throat> මේ ධර්ම සාකච්ඡාව නිරන්තරයෙන් මෙහෙවන තුසිත මහත්මයා, ජයන්ත මහත්මයා ඇතුළු අපගේ කල්යාණ මිත්‍රයන්ටත් ඒ වගේම සහභාගී වෙලා ප්‍රශ්න ඇසීමෙන් අපේ ධර්ම ඥානී පෝෂණය කරන සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ට මේ පින් බලෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩිලා ඊතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය දක්වා ය아가න්න ලැබේවා. ඊතා ඉක්මන් ජීවිතයක බලදී තමන් පතන අයුරින් නිර්වාණ අවබෝධයට පත් වේවා. ඒ විතරක් නෙමෙයි අපිට මේ සවන්ට සිසිලස විවිධාකාර දහම් වැඩසටහන් මගින් බොහෝ අප උපකාර කරන මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් අනිකුත් පින්නතුන්ටත් මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත්ත තමන් වහන්සේලා පතන ආකාරයෙන් මගපල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු දවසිරුවන් සරණයි අදාසේදී අපි ඉති දස්කරගත් සියලු කුත් ශක්තිය පුණ්‍ය සම්භාරය මේ පින්වත් හැම දිනාට ධර්මාඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් කරගන්නට සෑම ඉරියව්වකදීම සෑම මොහොතකම සතර සතිපට්ඨාන ධර්මයෙන් දියුණු කරගන්න සිර ශක්තිය ධෛර්යය ලැබේවා. සෝසේ නිවන් මඟ පාරමී පුරා පතෝ බෝධි වලින් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා පියා ආශිර්වාද කරනවා. ආයුර ආෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සුපත් සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං වරක් දුල්ල වේන මයාලතුලම් මයාලතුලම් පසිතුම් වන්දිතුම් වරක් සාරි සාරි තේන ආගතම් පටිපාටි සද්දා සීල දයාවාසී බුද්ධ බුද්ධානම් පනමාමහ සාදු සාදු සාදු සාදු සාදු සෑම දිනාටම කෙරුණා සුවපත් කිරීමක් කරුණාන්ත මත දෙන්න ලබන සතියේ සහභාගී වෙන ජයසන ඉදිරිසිංහ මහත්මයා ඒක මේ වෙලාවට ඊළඟ ඉතුරු සති කීපෙම අපේ අපේ ස්වාමින් වහන්සේ දීප සුපුරදන් ස්වාමින් වහන්සේ සහභාගීව බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඔපලාට සුළු මලක් කතක් කියමත් කරේ කියලා. හොඳයි ඊට පස්සේ. සුප